ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දවස් තුනක භාවනා බණ්ඩුවේ දෙවෙනි දවසේ ගත කරන්නේ දවසේ කතා කරුවොත් දවසේ අපි ධර්ම දේශනාව සඳහා වෙන් කරගත් කාලය ගත කරන්නේ ආ ඉතින් ධර්ම දේශන ආරම්භ කරන කලින් සීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වනවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සුඛා වේදනා භික්ඛවේ දුක්ඛතෝ දට්ඨබ්බං දුක්ඛා වේදනා භික්ඛවේ සල්ලතෝ දට්ඨබ්බං අදුක්කම සුඛා වේදනා අනිච්චතෝ දට්ඨබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දවසේ ශක්ති ප්‍රමාණයෙන් තේරුම් ගන්න උත්සාහ කළා මේ දට්ඨබ්බ සූත්‍රේලා ਸਰවතාන්සේ විස්තර කර ඒ වේදනා ಜಾති තුනේ මේ දඩබ්බ සූත්‍රය වේදනා සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන හොඳ සූත්‍රයක්. ඒකෙදී තිස්සෝ ීමා භික්කවේ වේදනා මහනි මේ වේදනාව ਸਰවඥ ආනයින බලනකොට පැතිකඩ තුනක් සහිතයි. කතමේ තිස්සෝ මොනවද මේ තුන? සුඛාය වේදනා, දුක්ඛාය වේදනා, අදුක්කම සුඛාය වේදනා. මේ වේදනාව දුක්ඛ වේදනාව, සුඛ වේදනාව සහ අදුක්ඛම සුඛ වේදනාව කියලා තුනකට කඩනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට මේ වේදනා චෛතසිකේ නැත්නම් වේදනා ස්කන්ධය විස්තර විග්‍රහ කරලා බලන්නේ අපි මේ වේදනාවෙන් නිරෝධය ලබණ්ඩයි වේදනාවේ විමුක්තිය ලබණ්ඩයි නැත්නම් වේදනාව හරහා නිවන් ලබණ්ඩයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ සංසාරේ දුක් දෙන මේ දුක් වේදනාවත් ඒ වුණාට සංසාරේ සැපයි කියලා සුඛයකට හරවගෙන සුඛ ලබන්න හදන මේ ගමනක් දෙක අතරේ මහා විකෘතියක් තියෙනවා. සාරවත්ඥ දර්ශනයේ හැටියට මේක ඒකාන්ත දුකක්. ඒක නිසා සර්වචනාංශේ බෝධිසත්ව කාලෙදිත් අභියෝග කළා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ලෝකය මේ සංසාර නැත්නම් මේ සත්වයා නිර්මාණයක් කියලා ඒ නිර්මාපකය නිර්මාණය කළ තින්නේ සත්‍තිම කේවල දුකක් ඒ කේවල දුකේ මොන මගුලට මේ මායාවයි ෂටගතියයි මැවුවද කියලා මට තේරෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ නිසා මේකට කියනවා නම් නමක් ඌට කියන්න වෙන්නේ නිර්මාපකයක් කියලා නෙවෙයි විනාශකයයි කියලා කියන්නේ. මු මවල තියෙන සම්නික්කර දුක. බුරිදත්ත ජාතකයේදී බුදුජානන්සේ සඳහන් කරනවා ඒ ජාතක කතාවල. ඉතින් ඒ වෙනි දුකක් මවපොකනේ දේවත් වේලා සලකන විශාල ජනතාවක් ඉන්න ලෝකයේ ਸਰවඥාන්සේ පෙන්ලා දෙනවා බෞද්ධයාට මේක දැකපම් පුළුවන් නම් මේ දුක වෙන කෙනෙක් මවන ලද්දක් නෙවෙයි ඇත්ත වශයෙන්ම කියනවා නම් Tamanම වන ලද්දකුත් නෙවෙයි. ඒක ඒ පටිච්චසමුපාදයේ පිළිබඳව සාකච්ඡාවක මහ කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඒ දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක වශයෙන් සම්මතයි. සම්මතයි මේ සංසාර දුක. ඒිනු සාමාන්‍ය දැනුම ඇති කෙනෙක් ජාතිය සැපක් විදියටත් ජරා ව්‍යාධිය මරණය ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා කියලා එක දිගට යනවා. නෝ සාමාන්‍යයෙන් ගත්තාම ජරා ව්‍යාධි මරණ ඒකාන්තෙම දුක්ඛ දුක්ඛයක් වශයෙන් පිළිගන්නවා. නමුත් ඒකට හේතු වෙන ජාතිය සැපක් විදියට සලකනවා. මෙතනින් තමයි ගැටේ පටන් අරගන්නේ. මෙතනින් තමයි අවුල පටන් ගන්න. ඉතින් සරුවත් දර්ශනයේ හැටියට බලනකොට ජරා ව්‍යාධි මරණ සියලු දුක් වලට හේතු වෙන්නේ ජාති දුක. මේ විදිහට මහා දුක්ඛඳක් ඇති කරන මේ જાතිය ඒ අනුව ඇති වෙන ජරා ව්‍යාධි මරණ ආදී දේවල් පින්නලා අහනව කොට්ටිත ස්වාමින් වහන්සේ සාරිපුත්තු ස්වාමින් වහන්සේගෙන් අවසරයි ස්වාමින් වහන්සේ මේ ජරා ව්‍යාධි මරණ ಜಾති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් සාර බලධාරි දෙවියෙක් වාගේ වෙන කෙනෙක් කරන ලද්දක්ද කියලා. ඒතර සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියනවා නෑ මේක වෙන කෙනෙක් කරන ලද්දක් නෙවෙයි. පරංකතං කියලා ගන්න බෑ. එතකොට අහනවා එහෙනම් ස්වාමීන් වහන්සේක සයන් කතන්ද මේක තමන් වශයෙන් මේ දුක ඉල්ලගෙන ගත් එකක්ද කියලා. ඇත්තට මේ ජාතිය නිසා ජරා ව්‍යාධි මරණ කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හැම කෙනෙක්ම හොඳ තැනක උප්පත්තියක් ඉල්ලනවා. දිව්‍ය ලෝක උප්පත්තියක්, මනෝ බ්‍රහ්ම ලෝක උප්පත්තිය. එතකොට නම් පේනවා නිකන් මේ උප්පත්තිය අපි ඉල්ලලා ගත් එකක් වගේ. එනමු සාරිපුත්‍ර සාරිපුත්‍ර කියනවා නෑ ආයුෂ්මතුනි ජාති දුක ගත්තත්, ජරා දුක ගත්තත්, ව්‍යාධි දුක ගත්තත්, මරණ දුක ගත්තත් තමන් ගත් එක්කුත් නෙමෙයි. මොකද තමන් මේක හදාගත්ත කෙනෙක් නම් කිසි කෙනෙක් ජරාවටපත් වෙන්න තමන් ඉල්ලලා ගන්නෑ. කවදාකවත් ව්‍යාධියකටපත් වෙන්න තමන් ඉල්ලලා ගන්නෑ. මරණයට කැමතිත් නෑ. ඉතින් එහෙමනම් ජාතිය ගත්තත්, ජරා ව්‍යාධි මරණ මේ තුන ගත්තත් මේක සයන්කතං තමන් විශ්ෙන් කරන ලද්දකුත් නෙවෙයි. ඊට පස්සේ අහනවා එහෙමනම් ස්වාමීන් වහන්සේ පරංකතං සයන්කතං කියන දෙකේ එකතුවක්ද? අනුන් කරන ලද්දක් සහ තමන් කරන ලද්දක දෙකේ සම්මිශ්‍රණ ප්‍රතිඵලයක්ද මේ ජරා ව්‍යාධි මරණ. ඒකට සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරනවා ආයුෂ්මතුනි මේක සම්මිශ්‍රණයකුත් නෙවෙයි. අනුන් තමන් දෙන්නෙකුත් නෙවෙයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ අදිච්ච සමුප්පන්නද? මේක අහේතුකව පහළ වෙච්ච එකක්ද? නෑ ආයුෂ්මතුනි කියන්නේ. ඒක කොටි සාංශ කියනවා ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් අහනකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක් අනුන් කරන ලද්දකුත් නෙවෙයි තමන් කරන ලද්දකුත් නෙවෙයි දෙදෙනා විසින් එකතු වෙලා කරන ලද්දකුත් නෙවෙයි අහේතුක පහළ වෙච්චකුත් නෙවෙයි කිව්වට පස්සේ මම කොහොමද ඔබ වහන්සේව තේරුම් ගන්නෙ මම කොහොමද වහන්සේ අදාහගන්නේ එතකොට සාරිපුත්‍ර සාංශ කියනවා මතක් කරනවා මේ දුක් හටගන්නේ ඉදප්පච්චේතාවේට හේතුපටි හේතු ඵල ධර්මයක් අනුව ඒ හේතු ඇති කල්ලි ඒ ඒ වේදනා පහළ වෙනවා. ඒ නිසා මේක තමන් කරපු දෙයක්වත් නෙමෙයි අනුන් කරපු දෙයක්වත් නෙමෙයි දෙගොල්ල එකතු වෙලා කරගත්ත දෙයක්වත් නෙමෙයි හේතු අප්‍රත්‍යයෙන් වෙච්ච එකකුත් නෙවෙයි. හේතු ප්‍රත්‍ය සහිත වෙනකොට ඒ සැප දුක් වේදනා එනවා. ඉතින් මෙන්න මේ වේදනා ටික සැප වශයෙන් ගන්න එක දුක් වශයෙන් ගන්න එක කුයි මම විශ්ව විස්තර කළේ. ඒකෙම අනික් එක තමයි වේදනා සැප. අදුක්කම සුඛ වේදනාව. මේක අනුමුත් නෙමෙයි, තමනුත් නෙමෙයි, දෙකොල්ල එකතු වෙලත් නෙමෙයි, හේතු අප්‍රත්‍යනොත් නෙවෙයි. නමුත් මේක තේරුම් ගන්න නැතුව මේක හරහා යන්න නැතුව මේක විනිවිදින්න නැතුව මේක විපස්සනා කරන්නේ නැතුව කවදාකවත් වේදනාවෙන් මිදෙන්න බෑ. ඒ නිසා සරුවච්චන් වහන්සේ වේදනාව විස්තර කරලා පතුරු ගහලා විසිතුරු කරලා පෙන්නනවා. පෙන්ලා කියනවා මේක විස්තර විභාගය හරහා මේක විනිවිදින්න පුළුවන්. මේක හරහා යන්න පුළුවන්. විපස්සනා කරන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් දැනගන්න ඕනේ මේ වේදනාව කියන චෛතසිකේ නැත්නම් වේදනා ස්කන්ධය සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්කම සුඛා වේදනා කියලා තුනක් තියෙන බව. නමුත් ඒක ਸਰවචනාංශික විග්‍රහය නොවුනා නම් සාමාන්‍ය ලෝකයා දන්නේ සැප දුක් දෙක පමණයි. මේ සැප දුක් දෙක අන්ත දෙකට වැටේ. අපි දන්නවා අෂ්ටලෝක ධර්මයේ සැප ඒකාන්තයක් දුක ඒකාන්තයක්. මේක තමයි ඒක විදිහකට සරුවචන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබලා ප්‍රථම ධර්ම දේශනාවේදී එහෙම නැත්නම් ධම්මචක්කපවත්තන සූත්‍රයේදී ශ්‍රී මුකේ විවෘත කරපු ගමන් කිව්වේ ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසෙවි තබ්බා. මහණි මට පේනවා අන්ත දෙකක්. පැවිද්දකෝ විසින් පූර්ණ කාලන භාවනා කරන්නෙකු විසින් සංසාරේ දුක කෙලවර කරන්න හදන කෙනෙක් විසින් කදාකවත් සේවනය කළ යුතු නැහැ. මොකක්ද ඒක? කාම සුඛය. කාම සුඛ අල්ලි කාණු යෝගි. කාම සුඛල්ලි කාණු යෝගි. ඒ නිසා මේ කාම සුඛය පැවිද්දෙක් විසින් භාවනා කරන කෙනෙක් වශයෙන් සංසාරේ බය දන්න කෙනෙක් වශයෙන් සංසාරින් ගැලවෙන්න කටයුතු කරන කෙනෙක් වශයෙන් කාමසුකල්ලිකාණ යෝගය ඇලි ගලි වාසය කරන එක ගැලපෙන්නේ අත් අනිත් එක තමයි අත් කිලමතාණු යෝගය ආත්මයේ ක්ලමතේ කරන ආත්මය පීඩාවටපත් කරන දුක එහෙම නැත්නම් අපි කියනවා දුෂ්කර ක්‍රියා කියලා. ශරීරයට වද දෙන ක්‍රියා. මේ දෙකෙන්ම මේ දෙක විසින් මේ දෙක මගහරේ යුතු අන්ත දෙකක්. මේකෙන් තමයි බුදුජාන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයට පාඩ කොට පාදා ගන්න. ඊට පස්සේ කියනවා උබෝ අන්ති අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. මේ අන්ත දෙකටපත් නොවි මේ ධර්ම දේශනා කරන සරුවච්චන් වහන්සේ ගෞතම හිටි සරුවච්චන් වහන්සේ කියනවා තථාගත තෙමේ උභවන්ති අනුපගම්ම මේ කියන දාන්ත දෙකට පත්න වී මජ්ක්‍ධිමා පටිපදා මැද පිළිවෙලෙන් මජ්ක්‍ධිමා පටිපදා උභවන්ති අනුගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධ බුද්ධ ඥානසේ බුද්ධත්වයට පත් ඊට පස්සේ මොකක්ද මේ මධ්‍යම ප්‍රතිපදාව ඒක උන්වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් පෙන්නනවා මේ සැප සහ දුක කියන වේදනා චෛසිකය හරහා බැලුවොත් නැත්නම් වේදනා ස්කන්ධය දිහා බැලුවොත් මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ අදුක්ඛම සුඛය හරහා. නමුත් අපේ එදිනෙදා ව්‍යවහාරයේ නැත්නම් එදිනෙදා දෛනික කටයුතු වල අදුක්ඛම සුඛය කියන එකක් අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ਸਰවඥාන්තර මේක උගන්වන්න සිද්ධ වෙනවා. සුත්තමේ ඥාන වශයෙන් උගන්නලා මේකේ තියෙන සාධාරණීකරණය මේකේ තියෙන ණය විපස්සනාව මේකේ තියෙන තර්ක ගැළපෙන බව ඒ කිනාට තේරුම් ගන්න අරින්න වෙනවා. ඒකට කියනවා චින්තාමය ඥාන කියලා. අන්නේ සුතමේ ඥාන චින්තාමය ඥාන ඇතියත් පමණයි මේ මාතෘකාව දන්නේ නැත්නම් පමණයි භවනාදී මේකට මුණ දෙන්නේ මේක විනිවිදින්නේ මේක විපස්සනා කරන්නේ. ඒක නිසා සැප වේදනා දුක් වේදනා කියන එක පිළිබඳ අවබෝධයක් තියෙනවා කියන මූලික උපකල්පන යටතේදී සිද්ධ වෙනවා අර ඊයේ දේශනාදී කාලේ ගත්තා වගේ මේ ආදුක්කම සුඛ වේදනාව කියන එක කියලා දෙන්න. ඒ ආදුක්කම සුඛ වේදනාව කියලා කියන්නේ නොදුක් නොසුව වේදනා. එහෙම නැත්නම් උපේක්ඛා වේදනා කියලත් මේකට වචනයක් කිට්ටු කරගන්න. ඒ කියන්නේ අපිට ගත වෙනවා වෙලාවක් චිත්තක්ෂණයක් ඒක සැප ගන්නට දාන්නත් බෑ. ඒක දුක ගන්න දාන්නත් බෑ. ඉතින් ඒ අදුක්කම සුඛ වේදනා උපේක්ඛා වේදනා කියන ටික සරුවචනහන්සේ ඒ පොට්ටපාද සූත්‍රයේදී සාමත ක්‍රමයට විස්තර කරනකොට උන්වහන්සේ ඉස්ලාම් පෙන්වන මේ ලෝකයා කාමයේ ගත කරන්නේ කාම සංඥාවේ ඒ කාම සංඥා නිසායි කාම මිත්‍යාචාරය කරන්නේ ඉතින් මේ වගේ තැනකට ආවට පස්සේ කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා වෙන විදිහකට කියනවා නම් ගැඹුරෙන් කලකලා බලනකොට රූප බැලීමේ තියෙන ආශාවත් දස්සන කාමයේ කියලා තමයි පොතේ සටහන් කළේ. විවිධාකාර වර්ණ සහ සටහන් දැකීමේ ආශාවට කියනවා දස්සන කාමයේ කියලා. ඊට පස්සේ විවිධාකාර ශබ්ද අහන්න තියෙන ආශාවට කියනවා ශ්‍රවණ කාමයේ. ඊට පස්සේ ගන්ධ රස පහස ඒව විවිධාකාරයෙන් ලබා ගැනීමට තිය ආශාවල් කාමයේම තමයි. ඒකේ අන්තිම දස්සන, සවන, සමුල්ලේපන, සංගනිකාව, සංසග්ගය කියලා අන්තිමටම තමයි ඒ පිළිවෙලින් කියලා තමයි සංසර්ගය කියලා දෙදෙනෙක් දෙදෙනෙක් එකතු වෙලා කළ යුතු දිය කිසිං හමාර කළ යුතු ග්‍රාම්‍ය ධර්මය මෛතුන ධර්මයට කාම මිත්‍යාචාරය කියනවා නම් කාම මිත්‍යාචාරට ඉඳලා රූප බලන තින ආශාව සද්ධාහන තින ආතාව කන් බලන තින ආශාව රස වෙනස් කරන තින ආශාව පහස ලැබෙන ඔක්කොම වැටෙන්නේ කාමෙටයි ඒව පිළිබඳව මට්ටම පැනපුවම ඒවත් මිත්‍යාචාරයක් වෙනවා. නිසා යම් කිසි කෙනෙක් එහෙම කාම මිත්‍යාචාරය කාම සංඥාව අතහැරලා මේ වගේ තැන් වලට එනවා. මේ වගේ තැන් වලට ආවට පස්සේ අනවශ්‍ය රූප බලන තියෙන ආශා නැතර කරන නිසාගෙන පත්‍ර බලන්න එපා, ටෙලිවිෂන් බලන්න එපා, වටපිට බලන්න එපා. තමන්ගේ වැඩ පරියන්කේ ඉන්නකොට ඇද්දක වහගන්නයි කියන. සක්මන් කරනකොට අඩරෙත් කරගෙන යටහෙළු ඇස්සහිතව ගත කරන්නයි. අනික් වෙලාවටත් පුළුවන් තරම් ඇහැ පරිස්සම් කරන්න කියනවා මට්ටම පන්නන්න නැති වෙන. ඒ වගේම ශබ්ද ගැන කතා කරනකොටත් අපි සංගීත අහන්න යන්නේ සංගීත සම්දර්ශන වලට යන්නේ නැහැ. ඒවා විතරක් නෙමෙයි කතා වාක්‍යයන් කියනකොට කතා කරන්නේම නැහැ. සක්මණේනකොට කතා කරන්නේත් නැහැ. එදිනදා වැඩවලදී හැකි තාක් දුරට මේ කතාව කියන්නේ කාමයක්. මොකද තව කෙනෙකුට ඇහෙනකොට මොනව හිතෙයිද දන්නේ නැහැ. ඒ නිසා හැකි තාක් වචනය ශබ්ද අඩු කරන්න ඉතින් මේ රිට්ටි ටිකේ කට්ටිය ටික තාම ඇහිලා නැහැ මට පේන්නේ. මට පේනවා නිතර කතා කර කර ඉන්නේ. ඉතින් මෙයාගේ නම් කිසිම චාරයක් නැහැ. මම උඩින් ඉඳලා බලන ඉතින් මට පේනවා. ඒ නිසා මතක තියාගන්න මේ වගේ තැන්වලදී ඒවා පන්න මට්ටම පන්නනකොට මොකද්ද අපි නොදන්න අකුසලයක් සිද්ධ වෙනවා. නීති කැඩිල්ලක් වෙනවා. ඒ වගේම Taman ඔය ඉඳගෙන කොච්චර තට වැව්වත් හරියන්නේ නැහැ. එදිනදා ජීවිතයේ ඇහ කන ජීවනාසේති මට්ට මේ සීමාවකට හෝ ප්‍රමාණයකට හෝ සීමා කරගන්න නැතුව. ඒක ගන්ධ රස පහස අපි විවිධාකාර ඉවයි වෙන්වීම සඳහා අපි සාමාන්‍යයෙන් නච්ච ගීත වාදිත විසුක දසන මාලා ගන්ධ විලේපන ආදී වශයෙන් ශික්ෂාපදයක් සමානයි. රස ගැන කතා කරනකොට දිව පිනවීම අපි දවසේ තුන් වේල වෙනුවට උදේ වරුවේ පමණක් ආහාර ගන්න තීන්දුව කරගන්නවා. පහස ගැන කතා කරනකොට කියනවා උස්සාසන දිගාසන සුඛෝභෝගී ආසන පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය භාවනා ජීවිතේට පැවිදි ජීවිතයකට අවශ්‍ය කරන ආසන ගන්නයි කියලා. ඒ නිසා බිබි මේ ඉඳ ගන්නවා. ඒ විදිහට බොහොම සරල දෙයකට බස්සනවා. මේ සෙල්ලම් කොච්චර කරලා අපි මේ කාමය, කාම සංඥාව උපක්‍රමශීලීව නැත්නම් භෞතිකෝ කියලා කිය හැකි දුරුවන් කළත් දුරුවන් කරන්න අපි සිල් අරගෙන ඔක්කොම කරගෙන හිටියාත් ඇස් දෙක වහගත්තට පස්සේ මොකද වෙන්නේ? අර කාමය සංඥාවක් විදියට කාම කාම ඡන්දේ විදියට ඇස් දෙක වසාගත්ත යෝගාවචරයේ හිතට කඩාවදින. කරපුවයි කෙරණ තියෙන දේවලුයි දෝරේ ගලන්න පටන් ගන්න නිසා ඇස් දෙක වහපු ගමන්ම සිල්පදයක් අරගෙන සිල්පදේ රැකලා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා වාඩි වුණා. මේ කාම ඡන්දය අර කාමයාගෙම හේවණල්ලක් තමයි. අර වගේ රූප පේන්නේ ගඳ නැහැ, රස නැහැ, ශබ්ද නැහැ, පහස නැහැ. නමුත් කාමච්ඡන්දය. ඊට පස්සේ මේ කාමච්ඡන්දයෙන් ඒකේනා වෙන් වෙන්න කටයුතු කරන්නේ නැතුව මේ වේදනා චෛසිකය ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. වේදනා චෛතසිකර සුදුස්සෙක් වෙන්නේ. ඒ නිසා බරපතල වැඩක් මේ වේදනාන පස්සනාව කියලා කියන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ බුදුහාමුදුරෝ දට්ඨබ්බ සූත්‍රයෙන් පෙන්ලා තියෙන විදිහට වේදනා චෛතසිකීට බහින්ද යාට සිද්ධ වෙනවා අර කාම වස්තුන්ගෙන් නැත්නම් වස්තුකාමයෙන් වෙන් වුණාට ක්ලේශකාමයෙන් වෙන්වීම සඳහා කාම ඡන්දයෙන් වෙන් වුණාට කාම මිත්‍යාචාරයෙන් වෙන් වුණාට කාම ඡන්දයෙන් වෙන්වීම සඳහා සමතෝපක්‍රමය යොදන්න වෙනවා සරල අදහස සරල අරමුණක් අරගෙන අරමුණට හිත යොදවලා ඉන්න වෙනවා. ඒක විතරක් ගත්තත් අපි එදින්දා ජීවිතේ රූප බලනවා, සද්ධාහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස බලනවා වෙනුවට අපි රූප බලන දෙක වහනවා. සද්ද නැති තැනකට යනවා. ගන්ධ රස පහස නොලැබීමට උත්සාහ කරනවා. ඒක liver වෙලා අති කොන නන්නත්තර වේවිති වෙන මේ හිතට එක අරමුණක ඉන්න කියනවා. අදිට කැලේ මේ හිටපු කුළු වෙච්ච කුළු මීමෙක් ගෙනල්ලා ශිෂ්ටාචාර ඇති තැනක ගමක බැඳා වගේ. කණුවක බැඳා වගේ. අර කුළු මීම හිටිය කවදාකවත් කරට ලණුවක් දාලා නැතුව ඉතින් කැලේ කුළු වෙලා හිටපු එක ගම්මැද බැඳපුවාම කය පුදුමා ඒ වගේම හරි ශක්තිමත් කුළු මීම කියන එක ආවේ ගමේ හැදෙන මීම වගේම නෙමෙයි හරි අයියයි. ඒ නිසා ඌ බෙල්ල කඩාගෙන කනුව ගලවගෙන ආපහු වනවදින්න උත්සාහ කරනවා. ඒ වගේ තමයි මේ භාවනා මධ්‍යස්ථානෙක හිතගෙනක් තිබ්බට කුළුමීමේ ගම්මැද්දට ගෙනක් තිබ්බා වගේ කූඩල්ලේ කොට්ටේ උඩ තිබ්බා වගේ කාම ඡන්දේ එන්න පටන් ගන්නවා දිගට. එදාට තේරෙනවා අපි මෙතෙක් කල ණයට කාලා දැන් ණය ගෙවන්න වෙච්ච තත්ත්වයක්. මෙතෙක් කල සීමාවක් නැතුව රූප බැලුවා, ගන්ධ බැලුවා, ශබ්ද ඇහුවා, රස පහස ලැබුවා. ඉතින් අපි හිතුව පොහසත් කියලා. අපි හොඳ යමක්කමක් තියෙන පොහසත් කට්ට අපිට ඕන වෙන රූප බලතැයි අපිට ඕන වෙන සද්ධාහන පුළුවන් ගන්ධ රස පහස වඳ විඳලා දැන් ඕම බුදුහාමුදුරුව දත යුත්ත පෙන්වන්න හදනකොට ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා මේක කෑවනම් කාපු බමට ගෙවපන් නිසා කාමච්ඡන්දේ පෙන්වන්නේ බුදුහාමුදුරු ණයක් විදියට දැන් ණයට කාලා තියෙන්නේ දැන් ඉඳගත්ත ගමන් මේ ඇඟ පුරුදු කරලා තියෙන්නේ පුදුමාකාර අද්දක පුරුදු කරලා තියෙන්නේ නිට්ටරෝම රූප බල බල ඉන්නේ කන පුරුදු කරලා තියෙන විවිධාකාරයෙන් සංගීත රාව වලට අහුම් කන්නට පුරුදු කරලා. නාසයට විවිධාකාරයෙන් ගඳ සුවඳ දිවට විවිධාකාරයෙන් තුන් වේල කැවිල්ලන්න ඕනේ බොන්න ඕනේ එක එක රස රස જાති හොයන්න ඕනේ ඊට පස්සේ කායට විවිධාකාර යාන වාහන කොට මෙට්ට ඇඳ ඇතිරිලි ඔක්කොම හදාගෙන දැන් ඇවිල්ලා ඇත් එක වහපු ගමන් අන්න කාමච්ඡන්දේ ඒක නිසා නානත් නන්නත්තර අරමුණු දිගේ පිට යෑම කාම ඡන්දේ වාචිනුත් ඒකට සාපේක්ෂව ඇති වෙන එක අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් එකට පැවැත්වීම ඒකාග්‍රතාවය වශයෙන් සලකලා ਸਰවචන්සෙ පෙන්වන මේ දෙක එකිනෙකට විරුද්ධයි. අරමුණු දිගේ සවරං කෙලින නන්නත්තර වෙන හැමතැනම අවිජින හිත කාමච්ඡන්දි. එකම අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් පවත්තන ගතිය ඒකාග්‍රතාවය. ඒ නිසා කවදා හෝ Tamange හිත අර කාමච්ඡන්දේ දූපු හිත එකම අරමුණක එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් පවත්න්න පුළුවන් ගතිය ඒ යෝගාවචරගේ ජීවිතේ විශාල වෙනසක් ඇති එනිසා ගන්න හුස්මක් පාස මේක ආශ්වාසයක් ගන්න ප්‍රශ්වාසයක් පාස මේක ප්‍රශ්වාසයක් කියලා. නිදර්ශනයක් වශයෙන් ගත්තොත් හුස්ම රැලි 4 5ක් 6ක් 7ක් බලන්න පුළුවන් නම් ඒ ගත කළ අඛණ්ඩව ගත කළ හුස්ම 4 5 6 7 ඇතුළත ඇතුළත කාමච්ඡන්දේ නැතිකම දුමාකාර යෝගාවචරයාගේ දක්ෂකම. ඒකට කියන්නේ කුසලතා. ඒවට කියනවා කුසල් කියලා. ඒ තරම්ම මේක පිටපයි. කොච්චර පිටපැන්නත් නන්නත්තර අරමුණදී කොච්චර පිටපැන්නත් ඒ යෝගාවචරය වෙහෙස නොබලා නැවත නැවතත් ඒ අරමුණේම පවත්වන්න ගන්න උත්සාහයට කියනවා ශද්ධාව කියලා. ශද්ධාවක් තියෙන බුදුන් කෙරේ මේක කෙරුවොත් හරියයි. ජහුඟක් කරපෙන්නාට හුඟක් විශ්වාසයක් තියෙනවා හිතනම් අර වගේ කඩප්පුලි ළමයි නන්නත්තරයි තමයි දුව පැන විදිනවා තමයි. නමුත් නැවත නැවතත් අරමුණේ යොදවන්න යොදවන්න යොදවන්න අදිට කාන්දම් කැලලක් කරගෙන නිකන් ස්ථිරව තියෙන යකඩ කෑල්ලක නැවත නැවතත් අතුල්ලන්න අතුල්ලන්න එක ක්‍රමයක් තියෙනවා අතුල්ලන්න අතුල්ලන්න අතුල්ලන්න යකඩ කෑල්ල කාන්දම් යකඩ කෑල්ලේ තියෙන්නේ අවිදිත වූ යකඩ අංශු කාන්දම් කෑල්ලේ තියෙන්නේ දිශාගත වෙච්ච යකඩ අංශු එච්චර වෙන වෙනසක් නැහැ දිශාගත වෙච්ච යකඩ අංශු නිසා කාන්දම් කෑල්ල නිතරම උතුරට අදින ගතියක් එනවා කීකරු ගතියක් තියෙනවා ඒ නිසා ඕනම කාන්දම් කෑල්ලක් හරි මැදින් එල්ලපුවාම උතුරට අදිනවා යකඩ කෑල්ලේ ඒක නැහැ යකඩ කෑල්ලේ නන්නත්තරයි ඒක නිසා යකඩ කෑල්ලක් අරගෙන කාන්දම් කෑල්ලක කාන්දම් කාන්දම් කෑල්ලක් කරන යකඩ කෑල්ලක ක්‍රමයෙන් නැවත නැති යොදන්න යොදන්න යොදන්න අර යකඩ කෑල්ල කාන්දම් වෙන්නේ යම් ආකාරයකට ඒ වගේ මේ යෝගාචර මේ ආස්වාස ප්‍රසවාසය කියන එක අරගෙන නැවත නැවතත් යොදන්න යොදන්න හිතේ දිශාගත වීමක් වෙනවා එහෙම නැත්නම් සංවිධිතව තිබිච්ච හිත එක අරමුණක ඒකෝදිගත වෙනවා නැත්තම් ඒකාග්‍ර වෙනවා. මේ ඒකාග්‍ර වීමේ ගුණයට සමාධිය කියලා කියනවා. ඉතින් මේක තමයි කරන්නේ. දැන් මේ භෞතික විද්‍යාව කරපැත්ත නම් හොඳට දන්නවා. ඒ යක් කන්න කැල කරන යකඩ කැලක ගානකට උලන්න උලන්න උලන්න ඒකේ කාන්දම් ගති වෙනවා. දැන් මේ යන්තම් කාන්දම් වෙච්ච යකඩ කෑල්ල බිම වැටුනොත් මොකද වෙන්නේ? ආයෙ සැරයක් අර තිබුණු ගානට යකඩයක් වඩපත් වෙනවා. ඒ වගේ තමයි පැයක් මෙතන භාවනා කරලා එළියට ගිහිල්ලා අපි ආයෙත් රූප බලණ්ඩයි, ශබ්ද අහණ්ඩයි, ගන්ධ රස පහස බලණ්ඩයි ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? අර හදාගත්ත කාන්දන් ටික ආයසරයක්. ඇහිදල් කූඩකට වතුර වැක්කට වගේ ලාහට ගෙම්බෙකුතු කරෝ වගේ විශීලා යන. එහෙම නැත්නම් කියනවා මේ යකඩ රත් කෙරුවොත් ආයෙ කාන්දන් ගතිය නැති වෙනවා. තමයි මේ ගැටුම් ඇති කරන ඇවිස්සීලා නඩු කියාගෙන හිත අවසවොත් අර පැය ගණන් භාවනා කරපෙක චිත්තක්ෂණේ ඉවරයි. කිරි කලයක් දෝපු මිනිහා ගොම කඳුලක් දාගත්තා වගේ. කිරි කලයක් ගොම මිනිහා මූත්‍රා කඳුලක් දාගත්තා වගේ ඔක්කොම කිරි ටික ගල් ගෑන. ඉතින් මේ වගේ අපි සංසාරේ කොච්චර පැය ගාණක් මේකට උත්සාහ කරන්නත් දෙ කියලා කියන්න බෑ. දෙන්නේගේ වෙනසක් නෑ අපි ඔක්කොම එකයි. ආන්නේ එහෙම තියෙද්දිත් මේක අත නෑර මම මේකෙම ගොඩ එන්න ඕනේ මොනව කරන්නද ඔය ලිති වැඩිච්ච එක ලින් කටින් එපායි ගොඩ වෙන්න කියලා මේකම නැවති කරන එකට අපි යෝගාවචරයයි කියලා කියනවා ඒ විතරක් නෙවෙයි ශ්‍රද්ධාව තියෙනවා කියලා කියනවා ආන්නේ ශ්‍රද්ධාව කරගෙන කරගෙන යනකොට දවසක එයාට එනවා ආ දැන් නම් හිතේ කලස් වුණා දැන් නම් මට ආනාපාන එක දිගට වාර 20ක් 30ක් වුණත් බලතැයි දැන් හිත නඩත්තු කරගෙන යන්න පුළුවන් කියලා අර වැටි වැටි බයිසිකල් බැදපු මනුස්සයට වෙලාවක විශ්වාසයක් වෙනවා දැන් නම් වැටෙන්නේ නැතුව බයිසිකල් ගෙනියන්න පුළුවන් කියලා. ආහන් මේ වගේ දවස් 3 රිට්‍රීට් එකේ වෙයිද කියලා කියන්න බෑ. දවස් 7 10 භාවනා කරන එකන දවස් දෙකක් තුනක් අප්‍රතිහතව කටයුතු කරනකොට සුතුමාකාර සද්ධාවෙන් කටයුතු කරනකොට ආනාපානේ කීකරු වෙන ගතියක් එනවා. මේචල් වෙන ගතියක්. ආම්බන් වෙන ගතියක් එනවා. එතකොට තේරෙනවා කාමච්ඡන්ද වෙනකොට දැන් හිමීට හිමීට හිත එකලස් වෙනවා සමාධිගත වෙනවා මේකට කියනවා ණයක් ගෙවනවා කියලා. කාමච්ඡන්දේ ණයක්. ඒ වෙනකොට හිත එකලස් වීම ණය ගෙවා දැමීම. ඒ වගේම මේ කාම ආශාව ඉෂ්ට කරගන්න බැරි වෙනකොට ඒකට කවුරු හරි හරස් කපනවා කියලා එක්ක හිතෙනවා. එහෙම නැත්නම් තමන් හිතන තමන්ගේ මට්ටම ටික සිද්ධ වුණේ නැහැ කියලා. මම මෙහෙව් කෙනෙක් මට මෙවුවා මෙහෙම වෙන්න ඕනේ කියලා. අන්නේ අපේක්ෂාවන් භංග වෙනකොට, ඉච්ඡා භංගත් වෙනකොට ව්‍යාපාද එනවා. නුරුස්නා ගතිය එනවා. තරහ යනවා. ඊතන විදියට භාවනා කරන ප්‍රතිඵල නැහැ. ඒ භාවනාවෙන් තරහ එනවා. ඒ නැත්තම් මේ වගේ තැනකට ආපුවම අවශ්‍ය ප්‍රමාණය කෑම රස නැහැ. බුදිය ගන්නම් වෙන පැදුර ඉච්චර සැප නැහැ. ඒ වගේම ඉච්චර පහසු කන්ටික මාති. ඕන්න එතකොට නුරුස්නා ගතිය එනවා. දන්නවා දැනගෙන තමයි යාවේ. නමුත් අර නුරුස්නා ගතිය ආවට පස්සේ යකාරයි. ඉතියාට ඒ ඒ එදිනදා ජීවිතේ භාවනා මධ්‍යස්ථානයේ එදිනදා ජීවිතේ ඒ නුරුස්නා ගතිය ඉඳගත්ත ගමන් ඉච්ඡින් ගොජ දාන්න පටන් ගන්නවා. ඉච්ඡේ ගොජ දාන්න පටන් අරගත්තාම අර කාමයක් ගිවන් කරලා ලබන ඒ සති සමාධිය ඒකෝදි භාවය කොහෙන් ගියාද හොයන්න බැරි වෙන විදියට අවිශ්වෙන ගතියක් තියෙනවා. ඒක නිසා ඒ ව්‍යාපාදය අර වගේ නුරුස්නා ගති නිසා ඇති වෙන දේ බුදුරජාණන්සේ සඳහන් කරන කොච්චර ලෝකේ වීරයෙක් හිටියත් කොච්චර ලස්සන කෙනෙක් හිටියත් කොච්චර තරුණ කෙනෙක් හිටියත් එමස ලෙඩ වුණාට පස්සේ ආගේ වීරත්වයත් ඒ තරුණකමත් ඉවරයි ඕ ලස්සනත් ඉවරයි. ඇඟේ හයිය තියෙනකන් තමයි එහෙම නැත්නම් අපිට කියන්නේ ප්‍රතිශක්තිය තියෙනකන් මනුස්සයා ඉන්නවා. ප්‍රතිශක්තිය වැටුණාට පස්සේ කුලම් බහපු බැලුමක් වගේ තමයි. ඒ නිසා ව්‍යාපාදේ ලෙඩක්. ව්‍යාපාදේ සහ ව්‍යාබාධ කියන දෙකම සමාන වචන ආබාධ කියන වචනේත් ඇතුළේ තියෙන ව්‍යාබාධ වලින් තමයි. ඒ වගේම වෛද්‍ය විද්‍යාව දන්න ඕනම කෙනෙක් දන්නවා අපිට මේ හැදෙන ලෝකේ තියෙන කායික මානසික ලෙඩ සියරම හිත නරක කළ හැදෙන දේවල්. නුරුස්නාගත නිසා එන දේවල්. ඒ නිසා ඒ නුරුස්නාගති එදිනදා ජීවිතේ කාය ලෙඩ කරන අතර භාවනාදී හිතත් ලෙඩ කරනවා. ඒ හිත ලෙඩ කරන එකත් අනුන් කරපේකුත් නෙවෙයි Taman ඉල්ලලා ගන්නෙකුත් නෙවෙයි දෙක එකතු වෙලා ගන්නෙකුත් නෙවෙයි මේ කොහෙදෝ පරණ කරපු අකුසල කර්මයක් නිසා නමුත් කවදාකවත් යෝගාවචර හිතන්නේ මේක උනේ මගේ පරණ අකුසල කර්මයක් කියලා හිතන්නෙම මේක මීට වැඩිය වෙනස්ව කරන්න තිබුණානේ මට මීට වැඩිය හොඳ සැප දෙන්න ඕනේනේ ඇයි මේව ලම්බුනේ නැත්තේ කියලා අර ව්‍යාපාදයට පොරදා ඒ විනෝට යෝගාවචරය බොහොම නිහතමානීව ලෙඩක් මම මේ ලෙඩක් හැදලා තියෙති මොකෝ කරන්නේ බුදුහාමරට ලෙඩ ආවනේ ඒ නිසා මම ඉවසලා වැඩකට කරන්න ඕන කියලා ඒ ලෙඩ ඉවර වෙනකන් ඉඳලා වහාම නැවත පටන් ගන්නා ස්වරූපයෙන් භාවනා කළොත් ওই ව්‍යාපාදය දුරුවන් කරන්න පුළුවන් වෙලාවක් එනවා නිරෝගී කරන්න පුළුවන් ඒ වගේම තමයි සමහර ලාවට ওই ව්‍යාපාදේ සහ කාමේ නැති වෙච්ච හැම වෙලාවෙම නිින්දට වැටෙනවා කාමයේ ව්‍යාපාදයේ බුදුම ජවාදික චිත්තක්ෂණ දෙකක් චෛසික දෙක. ඒ දෙක එහාට අදිනවා මෙහාට අදිනවා කඹ අදිනවා. ඒ කිටි කිටිය දුවන්නේ. ওই දෙකම නැත කරපු ගමන් බබා දොයියන. පහසුකම් ඔක්කොම හම්බ වෙලා කාමච්ඡන්දයක් නැත්නම් ව්‍යාපාදයක් නැත්නම් බුදුරජාණන් සඳහා කරන දෙනක හිරගයක් වගේ හොඳටම තේරෙනවා මේ වගේ තැනක ඉඳන බුද්ධියන එක හරි නෑ. ඒකට නැගිටිනවා ආයෙකට. ආයෙ නැගිටිනවා ආයෙ කිරනවා. ඉතින් මෙතෙන් ගියාට පස්සේ එදාට යෝගාවචරයට තේරෙයි මේ නිින්ද එන්නේ අපි භාවනා ජීවිතේ බලාපොරොත්තු වෙච්ච ඔක්කොම සැප ටික හම්බ වෙච්ච වෙලාව. කිසිම කරදරයක් නැහැ. නිසිනින්දේ තියෙනකොට දොයනවා. ඉතින් ඊට පස්සේ නැගිටලා බලනකොට ඔක්කොම ලැබිය යුතු පතපු සේරම සැපතම්පත් හම්බෙච්ච වෙලාවේ බුදිය ගන්න. එනිසා ඒක නිකන් හිර ගෙදරක් වගේ. ඒ මනුස්සයා එතෙන් ගන්න බෑ පුදුම සිපිරිගියක ගතිය. පුදුම බැඳගෙන වද දෙන ගතියක් තියෙනවා මේ නිින්දේ. ඉතින් ඒකත් යෝගාවචරයා අවදි භාවයේ අප්‍රමාදයේ නැවත නැවත මේකට මුණ දීමෙන් සක්මන් කිරීමෙන් මෙනෙහි කිරීමෙන් මේක කොහොම හරි කඩාගෙන එක චිත්තක්ෂණයක දැනගත්තොත් මම මේ ආස්වාසලයි ආස්වාස දන්නා ප්‍රසවාසලයි ප්‍රසවාස දන්නා මම ආස්වාස ප්‍රසවාසෙට තණ්හා කරන්නෙත් නැහැ වෛර කරන්නෙත් නැහැ මගේ හිත අවදි මගේ හිත නිින්ද නැහැ මෙන්න මේක දැනගන්න එක නිදි නැති වෙලා නිදිමතව ඉන්න බව දැනගන්න එක විශාල ජයග්‍රහණයක් මොකද තවත් නීවරණයක් බිම දාගත්තා වෙන ඒ නිසා යෝගාවචර දන්නවනම් මේ ආස්වාසේ තියෙනවා ආස්වාසේ මෙනෙහි කරනවා ඒක ඒ දැනෙන ආස්වාසේ මට ප්‍රස්වාසයෙන් වෙන් කළා මෙහෙමයි දැනෙන්නේ කියලා ඒක හොඳට පිරිසිඳලා සවිස්තරව බලන්නේ මේ පහසුකම යටතේ නිින්ද නොවට ගන්න. අවදියෙන් ඉන්නයි, උච්චන්න කරගන්නයි, ආසන්න කරගන්නයි ආන්නේ විදිහට බලහින්කොත් ඒ යෝගාවචරයට කමඨාන් සුද්ධ කරන හොඳට කියන්න පුළුවන් ආස්වාසලාදී මම මේ මේ විස්තර දැක්කා. ප්‍රස්වාස වේලාදී මේ මේ විස්තර දැක්කා. මට මේ විදිහට ආශ්වාස ප්‍රස්වාස රැලි මෙච්චර ගාණක් යන්න පුළුවන්. ඊට පස්සේ මට හිතවිල්ලක් ආවා. ඒකත් මම දැක්කා. වේදනාවක් ආවා. ඒකත් දැක්කා. මේ සද්දයක් ආවා. ඒකත් හොඳ ලස්සන විස්තරයක් දෙන්න. නින්දර ගියොත් මොනවා වුණාද කියලා හොයාගන්න බෑ. එකක් කිය හැකි කරදරයක් නැතුව හොඳ වෙලාවක් හම්බෙලා තියෙනවා. ඒ වෙලාවේදී නින්දට වැටෙනවා. ඒ නිසා නින්ද කියන්නේ නින්දගෙන සදාහන් කරනකොට සරුවචනා සඳහන් කරන එක අපේ භාවනා ජීවිතේ මහා හොරා කියලා. අපි gedara නැති වෙලා gedara සින බඩු සේරම උස්සගෙන යනවා. ඒ තරම් භාවනා මධ්‍යස්ථාන වල විතර බුදින මිනිස්සු මම කොහොක්වත් දැකන්නේ. කාට හරි දැනගන්න ඕන නම් මේ නිින්ද කියන්නේ මොකක්ද කියලා භාවනා මධ්‍යස්ථාන යන්නේ සෑහෙන පිරිසක් සමාදානයේ සැතපෙනවා. නිින්දේදී එතකන් භාවනා මධ්‍යස්ථාන වල කට්ටිය කරන්න තියෙන්නේ භාවනා මධ්‍යස්ථාන වල මේකේ එයා කන්ඩිෂන් කරන්න ඕනේ මැස්සු නැති කරන්න ඕනේ මඳුරෝ නැති කරන්න ඕනේ සද්ද නැති කරන්න ඕනේ ඔක්කොම පහසුකම් ටික දෙන්න ඕනේ දුන්නාට පස්සේ මොකද වෙන්නේ සුවසේ බබා දොයිනවා ඔය නිල්ල බහඳන වෙලාවේදී ඒ භාවනා මධ්‍යස්ථාන වල පඩි තුන පල්ලෙහාට බහපුවම කුස්සිය ඒකේ ඉඳපු ගමන් ලීරසෙන ඩෝංගාල පොල් ගෙඩියක් බින්දිනවා බින්දපු ගමන් ඔක්කොම ගැස්සිලා ඇවිල්ලා භාවනා කරනවා ආයසරයක් මේ මිනිසා ගිහිල්ලා දරපනවා දරබල එක්ක නැත්තම් පිඟානක් අතාරයි. ඕන්න ඒතකොට දාලා ඊට පස්සේ කියන චි හරි සෞත්‍රි මේ භාවනා කුස්සියයි භාවනා දාලා එක ළඟ තියලා ලීලා දෙන භාවනා කරන්නෙත් නැහැ සද්ද කරනවායි කිය. ඒ සද්ද මොකක්වත් නැතුව හරියන වෙලාව තියෙනවනේ 180ක් බුදි. ඉතින් ගොඩින් මාත් කියන වැරදිලා වුණත් මේ කුස්සියයි භාවනා දාලා එක ළඟ තිබ්බ එක නම් ලොකු වටිනාකමක් තියෙනවා. මොකද මේ නිින්ද නිින්ද කඩන්න භාවනා කරනකොට නිින්ද කඩන්න ලෝභයි. සද්ද කරන්නේ භාවනා නොකරන එක එන ගැවුවගේ දඩාන් ගාලා මොනවාරි සද්දයක් කරපුවාම දැහැින ගානකට එතකොට තමයි ඇද්ද කරලා බලපුවාම භාවනා කරන වෙලාවක් කියලා සීපත් වෙනවා. ඒ නැති භාවනා කරන වෙලාවේදී නිින්ද නැති වෙලාවක් දන්නවනම් ඒක යෝගාවචර දැනගන්න ඕනේ මේ බුදු වෙන්නයි කිට්ටු කරන්නේ අවදි වෙන්නයි කිට්ටු කරන්නේ මේක තමයි බුද්ධ ආගමේ තියෙන ජවය මේ ජවේ නැති වෙච්ච තැන නිදා ගන්න. ඉතින් ඒක නිසා බුද්ධ ඥාතික සිපිරිගයක් දඟගයක් විදියට පෙන්ලා දීලා තියෙනවා නිින්ද. ඒ වගේම තමයි යෝගාවචරයට මේ අතීතයේ සීපතල පශ්චත්තාප වෙන එක සියලු දෙනාටම තියෙන එකම ලෙඩ. ඒක නිකන් කියන්නේ ඕනම කෙනෙක්ගේ කිල්ලෝටයක් අරගත්තොත් ඒක හුණු තියෙන. වෙන විදිහට කියන්නේ ඕනම කෙනෙක් බුලත් මඩිසලයක් ගත්තොත් කිල්ලෝටයක් තියෙන. කිල්ලෝටයක් අරගත්තොත් හුණු තියෙන. ඒ වගේ තමයි ඕනම කෙනෙක්ගේ හිතවිලි වල අතීතයට දුවන ගතියක් තියෙනවා. අතීතයට දුවන හැම වෙලාවෙම පශ්චාත්තාපේ පමණමයි. බුදුහාමුදුරන්ටත් එච්චරයි. ඉතින් ඒක දන්නේ නැති කෙනෙක් මේ පිරිසක නැහැ. ඒ වගේම අනාගතයට යන්න ගත්තොත් පිටුමාකාර තිගැස්මක් තියෙනවා. මං අර අර මෝඩකම් කරුවා. මත්තට නම් ආයනම් ඒ වැඩ කරන්නේ මම මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා තිගැස්මක් වෙනවා. මේ දෙකට කියනවා උද්දච්ච කුක්කුච්ච කියලා. කුක්කුච්ච කියලා කියන්නේ කරපු වැරදි පිළිබඳව පසුතැවිලි වීමට කියනවා කුකුස් කරනවා. උද්දච්ච කියලා කියන්නේ අනාගතයේදී මම මෙහෙම මෙහෙම කරනවායි කියලා හිත උනන්දු වෙලා දැඩි ආශාවකින් අපි සැලසුම් හදනවා උද්දච්චේ. මේ දෙක පෙන්නලා තියෙන්නේ හරියට හුලං හමන තැන පිට්ටනියක් මැද පත්තු කරව පහන් දැල්ලක් වගේ එහාට නැමෙනවා මෙහාට එහාට නැමෙනවා මෙහා කවදාකවත් පහන් දැල්ල කෙලින් උඩට හිටින්නේ ඒ විදිහට මේ උද්දච්ච කුක්කුච්ච දෙක යෝගාවචරයත් සලනවා යෝගාවචරගේ හිතත් සලනවා ඒක නිසා මේ උද්දච්ච කුක්කුච්ච දෙකට අහු වුණාට පස්සේ හිත උද්දච්චාන්ති කියන්නේ ඒක දාශ භාවයක් කියලා Taman 16ක් Tamanට කිසියම් දෙයක් පාලනය කරගන්න හැකියාවක් නැහැ. ස්වාමියා කියන විදිහට ඉහළට යන්න බලන් ඉහළට බලයන් පල්ලෙහාට යන්න පහළට බලයන්. හරියට පලයන් චාන්චු මෙහාට පලයන් චාන්චුන් කියලා මේ මේ සින්දුවල මට මතකයි මට මතක නෑ නාඩගම් මොකද්ද කියලා එහාට පලයන් චාන්චු මෙහාට පලයන් චාන්චුන් අරක ගෙනින් චාන්චු මේක ගෙනින් චාන්චුන් සිංගප්පූරුවේ වැසියෝ කැමර බීමට රුසියෝ කියලා ඔය එහෙ මෙහෙ දුවන ගතියක් තියෙන ගතියක් තියෙනවා හිතේ ඉතින් ඒකත් හුඟ දෙනෙක් හිතනවා මේක මගේ දෝෂයක් කියලා. ඕනම කෙනකින් අහන්න ওই දෝෂේ නැති කෙනෙක් එහෙම කවදාවත් දැකලා තියෙනවද කියලා? එහෙනම් ගහක් වෙන්න ඕනේ ගලක් වෙන්න ඕනේ. ඒ නිසා මේ උද්දච්ච කුක්කුච්චේ දැක්කට පස්සේ මේක දකින්න තමයි භාවනා කරන්නේ. මේක දැකලා නම්බුකාර විදිහට කියන්න පුළුවන් වෙනවා මම භාවනා කරනකොට මට කාමය ආවේ නැහැ මට ද්වේෂය ආවේ නැහැ මට නිදිමත නැහැ ඕන්න මම අතීතේ කල්පනා කරලා අනේ නිකටල්ලේ තියන චක් කියන්න පටන් ගන්නවා. ඒ නැත්නම් අනාගතය ගැන කල්පනා මත්තට නම් ආයෙනම් මං කද්දාකත් ලෙඩ වෙන්නේ. මං ආයෙනම් කද්දාකත් කාගෙන බණුන් අහන්න වැඩක් කරන්නේ කියලා ඉතින් හද. මේ දෙකේ එහාට මෙහාට පයින් ගතිය මනුස්සයාගේ තියෙන දාසකත්වය මිදෙන්නේ මම දැන් මෙතන කියන මොහොතේ. යම් වෙලාවක යෝගාචරය මම දැන් මෙතන කියන එක දන්නවනම් එයා අතීතයට දාසකම් කරන්නේ නැහැ අනාගතයට බලුගැත්තරකම් කරන්නේ නිසා වර්තමාන මොහොතේ ඉච්ඡ චිත්තක්ෂණයක් පවත් ගන්න පුළුවන් නම් ඒ දහසකත් එමෙ දෙන්නත් පුළුවන්. ඊට පස්සේ විචිකිච්ඡාවක් තියෙනවා. මම මේ ඉස්සරහට දෙයන්නේ පස්සට දෙයන්නේ මේක සමත සමාධියද මේක විපස්සනා සමාධියද එහෙම නැත්නම් මං ඉස්සර ඉගෙන ගත්ත දේද හරි දැන් ඉගෙන ගත්ත දේද හරි කියලා අරක සැකමුසු ගතිය. ඒක බුදුරජාණන් වහන්සේ කියන කාන්තාරක තනුණා වගේ කියන්නේ. විශාල මහමෝදක ගොඩ ගොඩබිම තෙරක්ම පෙන මහමෝදක තනි වුණා වගේ. හත්ද කැලේක දිශා මාරුණා වගේ කාන්තාරයක තනුණා වගේ කාන්තාරේ තියෙන භයානකම තමයි කිය වියාලයෝ ඉන්නවා. පිසාච ප්‍රේතයෝ ඉන්නවා. තනි වෙච්ච මිනිහව භූත සෙල්ලම් කරලා බය කරලා කනවා. ඒ වගේ තමයි අපි හොඳ ගුරුරෙක් හම්බේ හොඳට බණ ඇහි හොඳ භාවනා මධ්‍යස්ථානයක් හම්බේ හොඳට කටයුතු කරාට ඕන තරම් සැක හිතට එනවා. ඒකට මං වාක් වෙලාට දෙන නිදර්ශනය තමයි මේ සැකවලින් තියෙන භයානකම කොච්චරක යුද්ධයක් ඇතිලා තියෙනවා. මේ දෙන්නෙක් බඳින්න ඉස්සලා ප්‍රේම කරන හැටි බැඳලා පස්සේ ශක කරන හැටි නිසා අද කොච්චර දික්ක සාධනරු තියෙනවා මෙන්න මේක නම් මම ණය ටිකන ගත්තා මොකද මම බැඳලා නැහැ මම මේ අත්දකලා නෙවෙයි කියන්නේ ඒ තරම් සාධරෝ අනේ මණිකට සාරිද ඕනේ මණිකට කූරුද ඕනේ ඕන දෙයක් කියන්න මම අරන් දෙන්නම් කියලා බැඳගත්තට පස්සේ උදුමාකාර සැකයක් නැතින බැඳපු මිනිසුන්ට එකිනෙකා පිළිබඳ පාර යනකොට නම් දෙන්න අතින් අත අල්ලගෙන යන වගේ දෙත් යන්න ඕන දෙල්ලම් බලන්න. පවුල් කන හැටි. මොකක්වත් නිසා නෙවෙයි කිසි කොහෙන් එනවද දන්නේ සැකේ කියන එක. ආවට පස්සේ වනසනවා. හම්බ කරපු කීර්ති නාමය මුදල සෞඛ්‍ය මොකකින් අත්‍යති වැඩක් නැහැ මේ සැකේ. මෙන්න මේ පහෙන් යම් වෙලාවක වෙන් වෙච්ච කෙනාට විතරයි වේදනා චෛසිකය පිළිබඳව හදාරන්න සුදුසුකම ලැබෙන්නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් මේ පහ තියෙනකන් දුර පේන්නේ නැහැ. කාමෙම තමයි. මේක ඉක්මවපු ගමන් අටිපක්ඛේන අනබිබූතෝ ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවී කියලා බුදුහාමුදුර සඳහන් කරන. ඇත්තට මේක අටුවාචාරින් වාසික වචනයක්. මේ විරුද්ධ පක්ෂ විරුද්ධ ධර්මයක්. නේද කියන්නේ නීවරණ ධර්ම කියන්නේ නිවන ආවරණ කරන ධර්ම ටික අයින් වුණාට පස්සේ පුදුම ගැඹුරක් එන්න පටන් ගන්නවා. පෙරදක්මක් එන්න පටන් ගන්නවා. මේකෙන් ඒ තරම් හිත තවන. මේක ණයක් වාගේ මේක හිරගයක් වාගේ මේක කාන්තාරයක් වාගේ ලෙඩක් වාගේ උදුම විදියට මේ දුක පෙළන්නේ මේ කාමයේ නිසා නෙවෙයි කාම සංඥාව නිසා කාමේ නම් රූප බලන එක, සද්ධාහන එක, ගඳ බලන එක, රස බලන. දැන් ඊව මොකක්වත් නැතුව මේ කාම සංඥාව අපි නහයට ලණුවක් දාගත්ත මීහරකෙක් වගේ එහාට අදිනවා මෙහාට. එහාට අදිනවා මෙහාට. කිසිසේත්ම භෞතික ද්‍රව්‍යාත්මක දෙයකින් නෙවෙයි මේක වෙන්නේ හිතේ තියෙන සංඥා. ඒක හොඳට පේනවා කායි විවිකේ ගත්තට චිත්ත විවිකේ ගන්නවා කියන එක ලේසි නෑ මෙවුවා කාම සංඥාවෙන් වදන. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් ඒ කාම සංඥාවෙන් වෙන් වෙලා විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසකම් දුකම් පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. යම් කිසි කෙනෙක් කවදා හරි දැක්ක දැක්ක දැන දැන මූල කර්මස්ථානයේ හිත තියලා චිත්තක්ෂණයක් ගත කරන නැත්නම් විනාඩියක් ගත කරන නැත්නම් විනාඩි 5ක් ගත කරන නෑ විවිච්චේව කාමේ මම කාමයෙන් වෙන් වුණා. විවිච්ඡා කුසලයේ ධම්මේ මම සතුම් මරණවකන්දී වෙන්ුණා. ශවිතක්කං සවිචාරම් මම හොඳටම දන්නවා මගේ හිත යන්නේම ආස්වාද ප්‍රසවාස මෙනෙහි කිරීම තමයි. සවිචාරයි කියලා කියන්නේ යන යන ආස්වාසේ දන්න මේ ආස්වාසෙමයි ප්‍රසවාසේ නෙවෙයි කියලා. යන යන ප්‍රසවාසය දන්න මේක ප්‍රසවාසේ ආස්වාසේ නෙවෙයි. නැත්නම් තවදුරටත් කියන්න පුළුවන් ආශාසයට හිත ගියාම මේක ආශාසය බවක් දන්නවා ප්‍රසවාසය නෙවෙන බවක් දන්නවා සාධ්‍යයක් නෙවෙන බවක් දන්නවා හිතවිල්ල නෙවෙන බවක් දන්නවා වේදනාවක් නෙවෙන බවක් දන්නවා බුදුම විචාර බුද්ධියක් තියෙනවා. සවිතක්කන් සවිචාරය. එතකොට යාට පහළ වෙනවා ප්‍රීතියක් අර තිබිච්ච ද්වේෂය වෙනුවට අරමුණ කී කරුණා විහිදෝන විහිදුන වෙලාවේ අරමුණට හිත යන්නේ අරමුණ මේකයි කියලා එක අත ගහලා බලලා පටලීල් නැති බව දන්නකොට ප්‍රීතියක් පහළ වෙනවා. සුඛයක් පහළ වෙනවා අනී ආනාපානේ බුද්ධජන සදාන් කරන ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ බහුලීකතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච යම්කිසි කෙනෙක් මහණි ආනාපාන සති භාවනාව තනවඩා ගන්න එක තාම සාන්ත ගතියක් තියෙනවා. අනීතෝච බොහෝ ප්‍රණීතයි අසේචන කෝචයකට මොනම දෙයක්වත් පිටින් දාන්න ඕනේ නැහැ. අතෝල මාළුවක් වේලක රස කරන්න අපි උඹලකට කැල්ලක් දානවා වගේ එහෙම නැත්නම් අජිනමොටෝ ටිකක් දානවා වගේ මේ ආනාපාන සති භාවනාවට පිටින් මොකක්වත්ම දාන්න ඕනේ. මාතු ඕනේ නැහැ මේකට. අසේචන කෝච සුකෝච විහාරෝච ගත කරන ජීවිතේ සුඛ වීරණ බාටපත් ඒ තරම්ම භාවනා සුඛය ඇති වෙනවා මේ නීවරණ දඩුවේ ගන්නවා. එතකොට බුදුරජාණන්සේ කියනවා මේ මිනිස්සයා ඒ විවේකජ පීතිසුක වූ සුකුම සත්‍ය සංඥාවටපත් වෙනවා කියලා. එයා දැනගන්නවා හිතේ මෙතෙක් කල නොතිබිච්ච කාමයෙන් වෙන් වෙච්ච ඉන්ද්‍රිය බද්ධ නොවිච්ච විවේකයෙන් හටගත්තා. විවේකයෙන් හටගත්තා කියන්නේ ඇහැට රූප වලින් විවේකයේ දීලා, කනට ශබ්ද වලින් විවේකයේ දීලා, නාසයට ගඳෙන් විවේකයේ දීලා, දිවට රසෙන් විවේකයේ දීලා, කයට අඩු ගන්න තමයි ඉඳගෙන ඉන්න ආසනයවත් හැපෙන බවවත් තේරෙන්නේ නැත්තරම් විවේක වෙච්ච වෙලාවක අපි මෙතෙක් කල්ලි සැපෙව්වේ කාමෙනි දැන් කාමෙන් වෙන් වුණාට පස්සේ විවේකජං පීති සුඛං හටගත්තා වූ පීති සුඛයක් තියෙන අන්නේ පිළිබඳව සංඤී වෙනවයි කියලා කියන්නේ ඒක තියෙනව විතර නේ තියෙන බව දාන්න. නිච්චර සංසාරය දුක් දීපු නීවරණ මේ චිත්තක්ෂණේ නැති බව දාන්න. ඒ වෙනුවට ආනාපානෙන් හටගත්තා වූ විවේකජ පීති සුඛ සුකුම සත්‍ය සංඥාවෙන් සංඤී වෙච්චාර තේරෙනවා අනේ සංසාරේ කොච්චරනම් මිනිස්සු කවදාකවත් මේ தත්තටපත් නොවි කාමේ විපදිලා කාමෙම ගත කළා කාමෙම මැරලා තිරිසනුන්න වෙන කරන්නම දෙයක් නැහැ. මනුෂ්‍යාත්ම භාවයේ ලැබලත් මේක නොලබන කී දහහක් ඉන්නවා. අඩු ගානේ මට ආද වාසි දෙකයි. එකක් නීවරණ නැති බව, දෙක ඒ බව දන්න කම. මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ දන්නකම තමයි අපි ඉස්මතු කරලා දෙන්නේ. මෙච්චර කල් ගත කරපු ක්‍රමයේ හැයෙන්නේ උඹේ භාවනාවේදී උඹ අද මේ කාමච්ඡන්ද ව්‍යාපාද වගේ නෑ ඒ වෙනකොට විතක්ක ਵਿਚාර පීති සුඛ එකක් දා තියෙනවා ඒ බව දන්නවා එතකොට යාට විභාගේ ලියලා සමත් වෙලා සමත් වෙච්ච බාට ප්‍රතිඵල ඇවිල්ලා එදාට සතුටක් තියෙනවා හරි මට මෙච්චර මෙච්චර සමර්ථ තියෙනවා කියලා මෙන්න මේ ඇති වෙන මේ සුකුම සත්‍ය සංඥාව විවේකජ පීති සුඛ සුඛ වේදනා පිළිබඳව ਸਰුවඥ හඳුන්වා දී. ਸਰුවඥන්සේ තේරුම් ගන්නවා විවේකයෙන් හටගන්න සුඛය. ඔන්නෝම යෝගාවචර අත්දකින්න. එතකම්ම යෝගාවචරය හිතුවේ මේ ළමේ සුඛය ලබන්න ලස්සන රූපයකුනේ. ඇහැ පිනවන්න ඕනේ. ඒ නැත්තම් හිතන්න ලස්සන සද්ද ඕනේ කන පිනවන්න ඕනේ. නැත්තම් හොඳ හොඳ ගඳ සුවඳ ඕනේ නාසය පිනවන්න ඕනේ. නැත්තම් උදේ හැන්දෑවේ තුන් වේලට දිව දිව පිනවන්න ඕනේ කැවිල්ලන්න ඕනේ. මේ යාහන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිරුනේ සුඛේ දෙන්න ඕන කියලා දැන් තේරෙනවා. ඒ වගේ වෙන්වීමෙන් අදුරුවන් වීමෙන් විවේකයෙන් තමයි සුඛය ලැබෙන්නේ. ඒ සුඛයට නිරාමිෂ සුඛය කියලා බුදුහාමර කියනවා. ආමිෂයක් එක්ක සම්බන්ධයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් සම්බන්ධයක් නැහැ. ඒ නිරාමිෂ සුඛය විඳිනකොට ඒ පිළිබඳ සංඥාව තියෙන කෙනාට පමණක් සුඛ වේදනා පිළිබඳව අවබෝධයක් ලැබෙනවා. ඉතින් දිනකන් අර කාමච්ඡන්ද ආදී නීවරණයන් තියෙන කම්ම හති කොන දුක. ඊට පස්සේ මේ විවේකජ පීති සුඛ සුඛම සත්‍ය සංඥාවේ ඉන්නකොට ප්‍රථම ධ්‍යාන ටික වෙලාවක් ඉනොට මට පිට තියෙන හිතවිලි වන්මත් වෙන්න පටක් ගන්නවා. හිතවිලි ඇතුළට එනවා හිත නන්නත්තර වෙනවා. දැන් මෙතෙන් යනකම් මේ සමතෙන් අඬ ගහන ගිය කතාව මං හරිය ආසයි මේක විපස්සනාවෙන් වෙච්චි වෙන දෙයට සම්බන්ධ කරලා පෙන්වන්න. විපස්සනා භාවනා කරන එකනා මේ ආනාපාන හෝ බිම්බිම හැකිලිම නැත්නම් සක්මන් කරගෙන යනකොට එයාටත් ඕන තරම් ඔය ධ්‍යාන වලට සම නොවැදුනාට මට විනාඩි 10ක් 15ක් මේ අරමුණේ පවත්වන්න පුළුවන් කියන විශ්වාසය අත්දකින්න පුළුවන්. ඒකට අපි කියන්නේ භාවනා ජීවිතය කියන්නේ අරමුණට මූණට මූණ දාලා විනාඩි දෙක ඉන්න පුළුවන් ගතියක් එනවා. අන්නේ විනාඩි 2 3 4 5 එක දිගට ගත්ත අරමුණේ ඉඳ ඉඳ ඉඳ ඉඳ ඊ යෝගාවචරයට ධාන අර්පණාවක් හෝ උපචාර සමාධියක් නැති වුණාට ඒක ගැන විමසුන්න ඕනේ බලන්න පුළුවන් අරමුණේ හිටපු කාලය ඇතුළත මට කාමච්ඡන්දේ තිබුණේ නැහැ. ඒ අරමුණේ හිටපු කාලෙ මට නුරුස්නා ගතියක් හෝ ව්‍යාපාදයක්වත් නැහැ. මට නිින්ද ගියෙත් නැහැ. මගේ හිත අතීතට අනාගතට ගියෙත් නැහැ. මගේ හිත මේ භාවනා කරනවද මොකද කියලා අන්දමන්ද වෙලා අන්‍ය විහිිත වෙලා සැක තිබුණෙත් නැහැ. ඉතින් ඒකෝට මේ යෝගාචර කවුරුත් එක්ක සම්මානයක් නොදුන්නට මේක උඹට ප්‍රථම ධානය ලැබුණයි කියලා. එයාට තේරුම් ගන්න පුළුවන් කෘත්‍ය වශයෙන් බැලුවොත් ප්‍රථම ධානය සැපේ තියෙනවා. ඒ ප්‍රථම ධානය සැපේදී ආ බැලුවොත් ඒ වෙලාවේදී තමන් මොකද්ද අත්විඳ කියලා පේන්න පටන් අර ගන්නවලු විශාල ට්‍රැෆික් ජෑම් එකට අහු වෙලා හිර වෙලා හිටපු වාහනයක් ඊගාට පාර හම්බුණාට පස්සේ බොහෝම ආශාවෙන් අර සෙනඟ නැති පාරේ වාහන නැති පාරේ යන්නේ කොහොමද? ට්‍රැෆික් ජෑම් එකෙන් පස්සේ ආන්නේ වගේ විවේකයක් එනවා. එහෙම නැත්නම් මේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කිව්වේ මේ වනේ පාරක් නැති තැනක කටුල හැබක වහිනවා රාත්‍රියේ කූඩැල්ලෝ ඉන්නවා සර්පයෝ ඉන්නවා මේ මාසයා කුරගගා අර කටුලන් දාසේ රිංගනවා. උපකරණෙකුත් නැහැ, ටෝච් එකකුත් නැහැ. ඉතින් අර රිංගගෙන රිංගගෙන යනකොට හැම පියවරක් පාසම කූඩල්ලෝකයිද, සර්පේක්කයිද, වනසීවපාවෙක්කයිද, කටුවැලක පැටලීද, විෂක්කයිද මොන්නම හවුහරණක්වත් නැහැ. ආහන්නේම කටුලන් දාසේ ගියේකනා වෙල්ෙලියකට ආවට පස්සේ යට හිටගෙන යන්න පුළුවන් හඳ පායලා තියෙනවා. අන්න එතකොට යාට හම් වෙනවා අනේ දැන් නම් හති කොන පේනවා මොනවද වෙන්නේ කියලා දන්නා වගේ මේ නීවරණ ධර්ම ටික එහාට ගියාට පස්සේ ඒ යෝගාවචරයට කවුරුත් ඇවිල්ලා නඹුනාම නුදුන්නට යාට තේරෙන්න පටන් ගන්නවට තිබුණු ඝර්ෂණය අර තියෙන ගැටුම අර තියෙන කටුකොහල දැන් නැහැ ඔලූසල යන්න පුළුවන්. අන්න එතකොට යාට ඇති වෙනවා ඒ විවේකී නිසා හටගත්ත නැත්නම් වෙල්ලිලියකට හඳේලියකට ගිය මිනිස්සුකට වගේ ඇතිවෙච්ච මේ විවේකජ පීචිසුක සුකුම සත්‍ය සංඥා වෙනවා. මේ සුකම සත්‍ය සංඥාවේ ටික වෙලාවක් ඉන්නකොට ප්‍රථම ධානයේ ටික වෙලාවක් ඉන්නකොට විතක්ක ਵਿਚාර කලබල වෙන්න වගේ අර විවේකයේ තුල හිතවිලි ගොජ දාන ගතියක් තියෙනවා. භාවනා කරන කට්ටිය ඉස්සෙල්ල හොඳ විවේක තැනට අවිලා ටික වෙලාවක් ගියාට පස්සේ කවදාකවත් සම්බන්ධයක් නැති කිසිම ජීවිතයකට සම්බන්ධ නැති බ්‍රහ්ම ලෝක හිතවිලි අතීත සංසාරේ හිතවිලි වෙන්න තියෙන හිතවිලි මොනවදෝ වගේක් එන්න පටන් ගන්නවා. අර තිබුණු ප්‍රේමණීය ගතිය නැති වෙනවා. අර ජීවුණු සාන්ත ගතිය නැතිලා කල්පනා කරනවා මේක හරි කෙලියක් නේද දැන් මේ බොහොම ලස්සනට විවේක වෙච්ච තැන මෙන්න හිතවිලි ගොඩක් එනවා ඊට පස්සේ ආ තේරුම් අරගත්තොත් මේ හිතවිලි ආවට මේ හිතවිලි මම හිතලා ඉල්ලගින්නා ගත්ත ආරාධිතමුත් එක් නෙවෙයි ඒ වගේ මේ හිතවිලි තද්ද බල කාම ආසාදිත හිතවිලිත් නෙවෙයි ද්වේෂෙත් නෙවෙයි. මේ හිතවිලි නිකාන් ඉන්නවට පාළුගේ වළම් බෙදෙන හිතවිලි. එනිසා මේ හිතවිලි හරහා නැවතත් මේ යෝගාවචරය ආනාපානෙ බලන්න ගත්තොත්. ඇයි මම එහෙම කියන්නේ? අර විවේක වෙනකොට ආනාපානෙ දැනෙන්නේ නැහැ. ඒක ඇත්ත. නමුත් හිතවිලි ආවොත් ආයෙසරක් ආනාපානෙත් ලොකු වෙලා පේනවා. ආනත් ආනාපානෙ ගොරෝසු වෙලා පේනවා. ඒක නිසා හිතවිලි එනකොට කලබල වෙනවා ඇත්ත. එහෙම නැත්නම් හිත පීඩ වෙනව ඇත්ත. නමුත් මේ යෝගාවචරය ඒ හිතවිලි දිහා බලලා මේවා හරහා මේක අස්සේ මට නැවත ආනාපානේ බලන්න බැරිද කියලා ඒ දක්ෂකමක් පුරුදු කළොත් හිතවිලි විනිවිදින හිතවිලි හරහා බලන යාට පේනවා මේ හිතවිලි ආවට හිත නරක කරගන්න නැතුව හිටියොත් ආයෙසරයක් හිත තැම්පත් එතකොට හිතවිලි නැති නිසා නෙවෙයි ජය ගන්න හිතවිලි තිබුණට ගණන් නොගැනීම නිසා. මේකට අපේ ලොකු සාංශ වචනයක් දාලා තිනවා විතක්ක විජේ කියලා. ඒකෙන් කියන්නේ විතර්ක නැති තැනකට යනවා කියන එක නෙවෙයි. තිබුණට මේව මං එන්න කියලා අප එකක් නෙවෙයි. තද වල කාමසිතුවිලිත් නෙමෙයි, ද්වේෂයතුවිලිත් නෙමෙයි, ඔන්න තිබිච්චාවයි. ඒ බුරුම පඬිස්සංශ කියන්නේ background thoughts, inner thoughts කියලා කියන පිටිපස්සේ තියෙන නිකන් ওই හිතවිලි වගේ. ඒ වගේ ඇති හරපද්ධතියක් නෑ. හිතවිලිද කියලා බැලුවොත් ඒවා එක පෙළට පෙළ ගහලා අර්ථයක් එනවා. හිතවිලි කියලා ගණන් ගන්න තු ආනපන බැලුවොත් ඒවා එහෙම අර කුරුම්බ ඇටි හැලෙන්නා වගේ වඳ වෙලා ලොක් වෙලා යනවා. මෙන්න මේ දක්ෂකම තියෙන බොහෝම කලාතුරකින් යෝගාවලිත හැම කෙනාම අර කෙලෙස් සහිත හිතවිල්ලයි මේ හිතවිලි තේරුම් ගන්න නැතුව හිතවිලි ආවා කියලා කනපින්දම් ගගා ඉන්නවා. හරහා බලන්න උත්සාහ කරන්නේ ඒ හරහා බැලීමේ උපක්‍රම විපස්සනා උපක්‍රමය. සමතේදී අදිෂ්ඨාන කරනවා විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රණීත වූ ප්‍රීති සුඛ ඒකාගත සහිත ද්විතීයි අධ්‍යානටපත් වෙන්නේ කියලා. මේකෙදී එහෙම අදිෂ්ඨානයක් නැහැ. හිතවිලි හරහා බැලීම නිසා සාර්ථක වෙච්ච විලාදී යෝගාවචරයට ඊට වඩා සමාධිච සුකුම සත්‍ය සංඥාවක් එනවා. අර හිතවිලි වලින් තොර සමාධියෙන් හටගත්තා වූ සුකුම සත්‍ය සංඥාවක් එනවා. අනිටත් වැඩිය ශාන්තයි. අනිටත් වැඩිය ප්‍රණීතයි. ඒකේ හිටියට පස්සේ ඒ යෝගාවචරය ආයේන தත්ත්වෙදී තව දුරටත් මේක සාන්ත කරගත්තොත් වශී කරගත්තොත් දිගට භවනා පැවැත්වුවොත් ඒ ඇතිවෙච්ච විවේකයේ තුල එයාට තේරෙන පටන් අර ගන්නවා මේ ප්‍රීති සුඛෝල්ට වැඩිය උපේක්ෂා බොහෝමත්ම මෝරලා තියෙන්නේ උපේක්ෂා බොහෝම තලතුණයි උපේක්ෂා බොහෝම ප්‍රීති සුඛට වැඩිය දියුණු තත්වයක් ඒ නිසා සුඛ උපේක්ෂා සහිත ත්‍ෘතිය ධ්‍යානට යනවා වගේ විපස්සනා භාවනා කරන කෙනාටත් මේ මම දැන් ඉස්සරහට දයන්නේ පස්සට දයන්නේ මේක සමත සමාධියක්ද මේක විපස්සනාවක්ද ඇයි මට මෙව වෙන්නේ කියන එක සැකේ අයින් කරපු ගමන් මම යන්නේ ඒකාන්තයෙන් බුද්ධ ආදී උතුම්මන් වහන්සේලා යන පාරක කියලා එයාට තේරෙන පටන් අර ගන්නවා මේකේ බුද්ධියේ ඉන්න පටන් ගන්නවා කැළඹිලි වගේක් තියෙනවා කංකරච්චල් වගේක් තියෙනවා මේවට අහුම්කම් දුන්නොත් හිත කරදර ගත්තොත් කරදරයි හිත කරදර නොගෙන හිටියොත් කිසි කෙනෙක්ගේ බාධාවක් නැහැ අන්න එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා අහක තියෙන කරදර ඔළුවේ දාගෙන මෙව්වට විඳවන ගතිය තමයි අසහනය කියන්නේ. මානසික ආතතිය කියන්නේ මේක පෘ탁ජනයාගේ පුදුමාකාර හැබැයිය. කොහේ හරි ලන්දක තියෙන එකක් අහලා හිතමනාපකම් ඇති කරගන්නවා හිත නිකටල්ලේ තියාගෙන මොනවාක්වත් එහෙම කරදර නැති වෙනකොට පාළුයි කියලා කියනවා. ඒ නිසා විවේක වෙච්ච ගමන් ප්‍රවෘත්ති අහනවා, පත්‍ර බලනවා, ටෙලිවිෂන් බලනවා, නාටකම් බලලා ඒ වගේ තියෙන කංකරච්චලක් ඔළුවේ දාගෙන ඉතින් තැවෙනවා. ඉතින් ඒක ඒ විවේකයේ හම්බ වුණොත් අර උපේක්ෂා සහගත විවේකයේ සරුවචන්සේ සඳහන් කරනවා ඒ උපේක්ෂා සහගත විවේකයේ ඉන්නකොට එන පාළු ගතිය කම්මැලි ගතිය නිසා අපේ හිත කඩප්පුලි හිත නන්නත්තර හිත පාහර හිත කොයි හරි චිනුකුණු කන්දල කරලා මේකට දානවා අතීත දෙයක් ගෙනත් දානවා නැත්නම් වෙන්න තියෙන එකක් ගෙනත් දානවා මොකක් හරි ගෙනත් දැම්මට පස්සේ යෝගාවචර තේනවා හා අර තිබුණ විවිකේ කැඩුණා අර තියෙන සමතුලිතතාවේ නැහැ එතකොට සරුවචාන්සේ කියනවා මෙන්න මෙහෙම කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා අනේ මේ කුණු කන්දල එන්නේ ඉස්සලා මගේ හිතේ තිබුණ උපේක්ෂාවනේ ඒ උපේක්ෂාව සාන්තයි ඒක ප්‍රණීතයි මේ අලුතෙන් ආපු මේ සංකරච්චල යන්නේ මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මේක මගේ නෙවෙයි තිබුණ උපේක්ෂාව හොඳයි කියලා මේ උපේක්ෂාවේ සමතුලිතකරනද උපේක්ෂාවේ සමබර භාවය ගන්න දක්ෂ වුණොත් කියන්නේ එහෙම නැත්තම් කියනවා නම් සමත ක්‍රමේ සරල සමාන්ත ක්‍රමේට තෘතිය අධ්‍යයනට ගියොත් ඒ යෝගාවචර පුදුම විදිහට කය හිත දෙක සමතුලිත වෙලා සුවසේවාව පටන් ගන්නවා. එයාට ඊට පස්සේ පස්සද්ධිය කියන චෛතසිකේ පස්සද්ධියෙන් තමයි මේ මිනිසු සුව වෙන්නේ. අසද්ධිය හරහා තමයි අපි ඔය දැන් ඔය කියන විශ්ව ශක්තිය තියෙනවා විශ්ව ශක්තියෙන් සුව කරනවා එක එක જાති එක එකන බිස්නස් කරාට Taman තුල සුව සේවා වෙන්නේ කවදා හෝ හිත කය දෙක සමතුලිත වෙච්ච වෙලාවක එතකන් තමයි ඔය දොස්තරලයි බෙහෙතුයි වේදනානාථකයි හේරම උදව් කරන ඔය වේදනානාථ කොටවත් දොස්තරලට බෙහෙතු මොනක්ක කරන්න දෙයක් නැහැ ශරීරය තමයි සුව වෙන්නේ ශරීරය සුව වෙන්න ඕනේ පහසුකම් සලසලා දෙන්න දන්න කෙනාට අපි දොස්තර කියලා කියනවා ඊට පස්සේ අඩුම කඩුව උනට බේත් කියලා කියනවා. ඒ කරන උපස්ථානයට ශල්්‍ය කර්ම කියලා කියනවා. ඔය කොයි කර්ම කරා ශාරීරියේ ශාරීරිය විසින් සුව වෙන්නේ නැත්නම් මේකට කාටවත් අත තියන්න බෑ. බුදුරජාණන්ද කියනවා මේ ලෙඩක් නැති වුණත්, පේන ලෙඩක් නැති වුණත් මේ පස්සද්ධියට කවදා හරි ගිය දවසේ සුඛෝපේක්ෂාදකට ගිය දවසේ තේරෙන පටන් ගන්නවා මේ ශරීරයට අපි සංසාරේ කොච්චර වද දීලා තියෙනවද? කවදද මේ දෙන්න එකලස් කරේ? කවදද මේ දෙන්න අතර සමගියක් ප්‍රසාදයක් පස්සද්ධියක් ඇති කරේ. මේක හරකෙක්ගෙන් වැඩ ගන්නවටත් වැඩිය මේ ශරීරයෙන් හිතෙන් කයින් වැඩ අරන් දිනකවත් දායකත් විශ්‍රාමෙන්න දීලා නැහැ. අන්නේ උපේක්ෂාවට ගිය දවසේ තමයි මේ <clears throat> උපේක්ෂා සහිත සුඛයේ විඳපු කෙනා තමයි සුඛ වේදනාවේ හොන්තම ඉහළ තැනට යන්නේ. එයාට විතරක්. එතෙන් කිය කෙනාට විතරක් හැකියාව තියෙනවා, පින තියෙනවා, ප්‍රභවය තියෙනවා මේ උපේක්ෂාවෙන් උත්තර අදුක්කම සුඛ වේදනාවට හිත දාන. එතෙන්ද එනකම්ම පුදුම තාලෙට සැප සොයාගෙන යන අංශභාග හිචිත් પરම්පරාවක් අපි ළඟ තියෙනවා. අඥාර උපේක්ෂාවට ගිය කෙනා තමයි ඊගාට අදුක්කම සුඛ කියන නොදුක් නොසුව වේදනාව බුද්ධ ආදී උත්පන්න වංශලා සාන්තයි සුන්දරයි කියලා දේශනා කරපෝ මධ්‍යම ප්‍රතිපදාට වැටෙන. එහෙම නැත්නම් සමත ක්‍රමයේදී කියනකොට හතරවෙනි ධ්‍යාන. විපස්සනා යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේ නුදුක් නොසුව වේදනාවට වැටුණාට පස්සේ මම යන්නේ කය දැනෙන්නේ නැහැ. කොච්චර වෙලා හීයද කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට හිතන නිින්ද ගිල්ලයි කියන. මොනම දෙයක්වත් නැහැ. ඒක නිකන් හරියට වායු පායානයක් අහස යනවා වගේ. හයිඩ්‍රජන් කොළව බැලුමක් උලඟ දිගේ උඩට යනවා වගේ. ඒ නැත්නම් ඉදිච්ච කොළයක් ගහේ ඉඳලා බිමට වැටෙනවා වගේ මොනම ප්‍රයත්නයක්වත් නැහැ. සම්පූර්ණ දේ ජීවය හිත කය ස්වයන් සිද්ධයි. ඉබේම සිද්ධ වෙනවා. අපේ හිත උඟ වෙලාට ඒක අවබෝධ කරගන්න බැරි නිසා නින්දට ගියාද මොකද මට උනේ කියලා ඒ අදුක්කම සුඛේ එනකොට මෝහේ ඉස්සර වෙනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව වශයෙන් දන්නව නම් සැපයි. ඒත් ඉපෙව්වත් ඒක දන්නේ නැත්නම් දුකයි. පොදුම ගැටයකින් තමයි මේ අදුක්කම සුඛ වේදනාව කියලා දෙන්න වෙන්නේ. ඉතින් ඒක මම ඊයේත් මතක් කරපු විදිහට චතුත්ථ ධානය තමයි සමත ක්‍රමයට දාන්න. නමුත් විපස්සනා කරන කෙනාට තේරෙනවා ඒක ස්පර්ශ කරන්න බෑ. ඒ අදුක්කම සුඛ වේදනාව සැප වශයෙන් හෝ දුක් වශයෙන් ගන්න මේ. එතනින් මෙහාට මාරු වෙනකොට සංක්‍රාන්ති අවස්ථාවේ තමයි මේක තියෙන්නේ. ඉතින් දැඟලිලි අඩු කරන හරියට සංක්‍රාන්ති අවස්ථාවේ හිටියොත් අදුක්කම සුඛ වේදනා විනාඩිය 2 3 4 5 සුවසේවාව වෙන්න පටන් ගන්නවා. සරුවචන්සේ සඳහන් කරනවා සරුවචනාංශේ ආයු සංස්කාර හරිනකම් උන්වහන්සේට යම් කිසිලාගේ ඉෂේකක්කමක් බඩේකක්කමක් වක් හරි ආපු ගමන් උන්වහන්සේ මේකට හිත දානවා. හිත දාලා මේ රූප සත්‍යක භාවනාවට හිත දාලා ඒ එකින් එකින් කල්පනා කරනකොට ඒ කායේ තියෙන වේදනා ඔක්කොම දුරවන් වෙනවා. පින්න බලන මාස 3කට කලින් ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරනවා ආනන්දේ මේ සතර ඉද්ධිපාද බඩපු යම් කිසි උත්මයක් ඉන්නවනම් එයාට අදිෂ්ඨාන කළොත් ආයුෂ්කල්පයක් ඉන්න පුළුවන්. ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා දෙන්නේ මාය ආවේශ වෙලා ආරාධනා කරගන්න බැරි. ඊට පස්සේ බුදුරජාණන්සේ ආය සංස්කාර හරින. හදපු ගාම භූමි කම්පාවක් ඇවිල්ලා හෙල්ලිලා ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද ස්වාමීන් වහන්සේ භූමි කම්පාවක් ආවා. ආනන්ද සර්වචනාංශයේ ආය සංස්කාර හැරියා. ඇයි ස්වාමීන් වහන්සේ කිව්වේ එහෙනම් දැන් ආය සංස්කාර හරින්න නැතුව හිටියනම් ආයුෂ්කල්පයක් ඉන්න පුළුවන් කියලා. ඒක හරි ආරාධනා කරේ නෑනේ. මට යත්‍රිතු මාරයවිලා ආරාධනා කරා මම ආය සංස්කාර හැරියා. ආය සංස්කාර හැරියට පස්සේ බුදු ජනසේ ආය දුරටතර අදුක්කම සුඛ වේදන රහිත දාන්නේ නැහැ. හේම කයට දි รา වඩපත් වෙන්න අරිනවා. ඊට පස්සේ කය ජජ්ජරසකටං කියලා කියන දි รัจ ච බරකරත්‍යක් වගේ වෙනවා. ඒ කුසිනාවරට යන අතරමැදදී කකුල් ඉදිමෙනවා, මූණ තඩිස් වෙනවා, වයසක ලොක්කෙකුට වෙන්න ඕන ඔක්කොම වෙනවා බුදුහාමුදුරුවෝ. ආනන්ද හාමුදුරන් කියනවා ආනන්ද මට හරි වෙහෙසයි. මට හරි ක්ලාන්තයි. ඔන්න දෙපර සූරායල පැත්තකට දීපම් මට බුදිය ගන්න. මට වතුර ටිකක් ඕන. සම්පූර්ණ වයසට ගිය මිනිසෙක ප්‍රතිරූපකේ. මොකද තවදුරටත් උන්වහන්සේ මේ රූප ධර්ම හරහා රූප සත්‍යක භාවනා හරහා මේකට හිත දාන්නේ. ඒක අදිෂ්ඨාන දැන් අපි ඉන්නේ එතනනේ අපි ඉන්නේ කවදාකවත් දුක්කම සුඛයක් හඳුනන්නේ හැමදාම තියෙන සැපයි හැමදාම තියෙන දුකයි. ඉතින් මේට වැඩිය හරියට වද දෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා පෘථග්ජනයා කිසිම අර්ථ සිද්ධියක් දන්නේ නැති මිනිහා. අර්ථචර්යාවක් දන්නේ සැප හොයන්න හරියට මහන්සි වෙනවා. මං කිය ජීවිතේ 55ක් අවුරුදු ඉගෙන ගන්නයි ජොබ් කරන්නයි ඕවර් ටයිම් කරන්නයි පිටරට යන්නයි සල්ලි හම්බ කරන්නයි අනේ අම්මේ මහන්සි වෙන මහන්ති විලා පිටරට ගිහිල්ලා විඳින දුක දකිනකොට සෝරි කියලා හිතෙනවා අනේ මේ ගෙවල් දොරවල් අතහැරලා අමුදොරවන් අතහැරලා පිටරට ගිහිල්ලා හම්බ කරගෙන මේකටත් වැඩිය නරා දුකක් විඳින්න ඒගොල්ලන් ගෙවුවට පස්සේ කියනවා අනේ අර කොසෙට දෙල්ලට තම්බන ගාලා ගමේ තොටේ හිටියනම් මේට වැඩිය සැපයි කියලා ඒ වුණත් ප්‍රසිද්ධිය කියා ගන්න බෑ විලි ලැජ්ජයි නිසා මනුස්ස ජීවිතය අවුරුදු 100ක් නම් කොච්චර ඒකේ වටිනාම කාලේ අපිට බණක් භාවනාවක් කරගන්න බටුව දඟලන්නේ මොකටද මේ සැපක් ලැබෙයි කියන මෝඩ කැමැත්ත නිසා. බුදුහාමර කියන සැපක් ලැබුණත් සුඛ වේදනාවක් ලැබුණත් ඒක දුකක් විදිහට සලකන්න කියලා. සුඛාය වේ සුඛා වේදනා දුක්ඛතෝ දට්ඨබ්බක්. උඹලා මේ පහඳින පැහිඳිල්ල කඹරන කැඹිරිල දිහා බලනකොට ඔය හැම දුකකටම කියලා තියෙන්නේ සැපකටම කියන තියෙන දුකක් කියලා බුදුහාමර මේ දට්ටබ්බ සූත්‍රය කියනවා මේ සියලු සැප දුකෙන් කියලා කරේ. කිසිම සැපක් මේ ජීවිතේ මේ සංසාරේ මේ සත්‍යයකට දුකෙන් කෙලවර නොවි පහළ වෙලා නැහැ. දුක්ඛ සැප දෙක ලෝකේ ප්‍රිය සකලේස ලෝකේ හැමදාම සැප කෙලවර වෙන්නේ දුකෙන්. ඒ නිසා කවදා හරි සැප එනකොට තියෙන මේ සාතර ගතියත් මුණ පොම්බන පිළිගන්න ගතියත් වෙනුවට සැප ගෙවන් වෙන පසපැත්ත පොඩ්ඩක් බලපල්ලා, Nirodhe පැත්ත බලපල්ලා, ඡය වෙන පැත්ත බලපල්ලා, වැය වෙන පැත්ත බලපල්ලා. එතකොට පේනවා මේක දුකක්. ඉතින් බුදුහාම කියන එක දුකක්සේ දැකපල්ලා. විදක්කප සූත්‍රයේ ප්‍රධාන ඉගැන්වීම් වලින් තුනෙන් එකක් සුඛ වේදනා දුක්ඛාය දට්ඨබ්බා ඒකල කියලා කියනවා දුක්ඛාය වේදනා සල්ලතෝ දට්ඨම්මා. දුක් වේදනාව එන්නකොටම මූණ පැංගිරි කරන නැද්දකින්න පතන් මේක වෙනවා කොහෙ ගියත් වෙනවයි කියලා අර එන දුකට ද්වේෂයෙන් එහෙම නැත්නම් අපි කියනවා පටිඝානසයෙන් පක් කරනවා. ඉතින් ඒ නිසා ඒක නිකන් මේ එන දුකට හපන් හිතෙන් අපි දක්වන මේ පටිඝානසයේ හිත යටින් අපි ඒකට දෙස් දෙන ගතිය. ඒ නිසා මේ සූත්‍රයේ චීන සංයුත්ත නිකායේ වේදනා සංයුතයට පස්සේ තියෙන සූත්‍රයේ ਸਰවඥ කියන්නේ සල්ල සූත්‍රය. කොහොම දිග සූත්‍රය හරි රසයි. ඒකෙදි කියලා තිනවා මහණි දුක් වේදනාවක් පිළිබඳව කියනකොට මට කියන්න තියෙන දුක් වේදනාව නම් ඇත්තටම උලක්. සල්ල කියන වචනේ අදහස උල කියන එක. ඉතින් ඒකට දරන්න බෑනේ. ඇඟේ කට්ටක් කනිච්චාම දරන්න බෑනේ. ඉතින් මේ මනුස්සයා ඉතින් කට්ටක් ඇනිලා ඉතින් තව කට්ටක් කරන එක අරන් දානකන් ටිකක් දුර යන්න වෙනවා කියලා හිතන්නකො ඉතින් මොන කරන්නේ ඉතින් දැන් දරාගෙන ඉන්නේ. නමුත් බුදුහාමුදුර කියන එතනම තව උලක් ඇනුවොත් මොකද වෙන්නේ කියලා. මොන විදියෙන්වත් දරන්න බෑ. අන්නේ දෙවෙනි උල තමයි මේ ඇති වෙච්ච වේදනාවට තියෙන නුරුස්නා ගතිය. ඒකට කියනවා දෝමනස්සේ කියලා. අපි හැම වෙලාවෙම දුක් වේදනාවක් එනකොට නදකින් මං වගේ කාලකන්ණියක් ඇයි මට මෙහෙම වුනේ? කියලා ඒකට නුරුස්නා ගතියක් ඇති කරනවා. එතකොට අර පළවෙනි උල ඇනිච්ච තැනම දෙවෙනි උල. හොඳට මතක තියාගන්න පළවෙනි උල පිටින් ඇවිල්ලා ඇතුළට ඇනිච්ච එකක් දෙවෙනි උල ඇතුළේ ඉඳලා පිටතට යන එක. දෙවෙනි උල ඇතුළෙන් එන්නේ. මොකද අපේ හිත නිතරම අපේ හිතේ තියෙන ඇති වෙන්න ගබඩාවක් ද්වේෂානුසය නැත්නම් ඒකට කියනවා පටිඝානුසය කියලා නුරුස්නා ගතිය. ඒක නිසා කවදා හරි කාට හරි දුක් වේදනාව ගෙවම් කරන්න ඕන. නැත්නම් දුක අවබෝධ කරන්න ඕන නම් අපිට නුරුස්නා ගතියක් එන්නේ හැම වෙලාවෙම දුකක් වෙනවා. දුකක් එන වෙලාව හැමදාම නුරුස්නා ගතිය තියෙනකම් කවදාකවත් නිවන් දකින්නම් හම්බ වෙන්නේ. කවදාකවත් බෑ. ඒක පිළිබඳ මේ සාපයක් නෙවෙයි ඒක ස්වභාවය. ඒ අපිට පාළි උගන්වපු වීරකෝ මහත්තයා අපිට මෛත්‍රී භාවනාව උගන්වනකොට හොඳ කතාවක්. එයා කියනවා මේ ඒ උපාසකම්ම කෙනෙක් ඉන්නවලු අල්ලපු ගෙදර හවුසින් ස්කීම් එකේ. ඒ උපාසකම්ම හැමදාම මෛත්‍රී භාවනා කරනවා. සීල සත්වෝ නිදුක්කෙත්තා නිරෝගී වෙත්තා සූපත්තිච්චෝ අල්ලපු ගෙදර පරට්ටි ඇර. ආයසරක් කරන සීල සත්වෝ නිදුක්කෙත්තා නිරෝගී වෙත්තා සූපත්තිච්චෝ අල්ලපු ගෙදර පරට්ටි ඇර. හයියෙන් කියනවා. ඉතින් මහත්තයා ඇන්දෑවේ ගිහිල්ලා කියලා තිනවා අම්මා මේක කියන එක හොඳ නෑ කියලා. අනිවාර්යයෙන් මේක කියනවලු එමයි මහත්තු කරන්න දෙයක් නෑ කියවෙනවලු. ඒ කියන්නේ මේ අල්ලපු ගෙදර ගෑණි තමයි මේ අවේලාවට වස්සන්නේ. ඒ අම්මනි තමයි මේ අකුණු ගස්සන්නේ. ඒ අම්මනි තමයි මගේ දරුවන්ට ඉගෙන ගන්න දෙන්නේ නැත්තේ. ඒ අම්මනි තමයි මට මේ සීරම කරන්න කියලා මොනවා කරදරයක් ගියත් අල්ලපු ගෙදර ගෑණිට බයින. මෛත්‍රී බාන කොටත් විශේෂයෙන් මෛත්‍රී කරනවා අල්ලපු ගෙදර පරට්ටි ඇර. උන් ඔය වගේ කතාවක් තමයි අපි ළඟ තියෙන්නේ. කවදාකවත් අපි කැමති නෑ මේ දුක් වේදනාව හරහා යන්න පුළුවන්. යන්න බැරි මොකද මේ දුක් වේදනාවෙන් නුරුස්නා ගතිය එන නිසා. ඒ නිසා සුද්ධ වශයෙන් කියන්න පුළුවන් භාවනා කරන යනකොට නුරුස්නා ගතිය එනකොට ඒ නැත්නම් කකුල රිදෙනවා සද්දයක් ඇහෙනවා මොනවා හරි වෙනකොට තමයි මේ ඊයට වැඩිය අද නුරුස්නා ගතිය එක චිත්තක්ෂණයක් ඉවසන්න පුළුවන් නම් නිවන බොහෝම ළඟයි. එච්චරයි කියන්නේ. ඒකෙන් තමයි මනින්න පුළුවන් වෙන්නේ භාවනා කරන මනුස්සයා භාවනා දියුණුවක් වෙනවා කියලා. එහෙම නැත්නම් හොස්ස ළඟින් මැස්ස ළඟින් යන්න බැට වෙන විදිහට තද වෙනවනම් ඒකට කියන්නේ භාව නෑව කියන තම. වලිග නෑ කියන එක විතරයි කියන්නේ. භාවනාව කියලා වචනකුත් තියෙනවා භාව කියලා කියන වලිගෙට භාව නෑව කියලා එක්කුත් තියෙනවා භාව නෑ කියලා කියන්නේ උගේ වලිගෙ නැතිකම විතරයි උගේ තියෙන්නේ. භාවනා කරන්න කරන්න තද වෙනවා වැඩි. ඒ නිසා දුක් වේදනාව හරහා යන්න එකයි තියෙන්නේ පපුව වතුර ටික ගන්න ඉවසපම් පපුව මොකද කරන්නේ ඉතින් කාටත් එන දුකනේ වෙනතට වැඩි එක චිත්තක්ෂණයක් තමයි දුක ඉවසන්න බැරිද තව එක චිත්තක්ෂණයක් වාඩි වෙලා ඉන්න බැරිද තව එක චිත්තක්ෂණයක් මේ ඇඟ පුපුරු ගහද්දි දෙද්ද රද්දි කක්කු යද්දි මේක දිහා බලාගෙන ඉන්න බැරිද මෙන්න මේ එක චිත්තක්ෂණයක් පාස දවසකට යෝගාචර මේ නුරුස්නා ගතිය තමන් විවිචනය කරන ගතිය අනුන්ගේ දොස් දකින්න ගතිය මෙව ටික දකින්න දකින්න නම් අර නුරුස්නා ගතියෙම වෙනතට වැඩි චිත්තක්ෂණයක් ඉන්නේ. ඒකෙන්මයි මනින්න පුළුවන්. ඉන්නේ අන්නේ චිත්තක්ෂණේ හිටියට පස්සේ නුරුස්නා ගතිය තරහවකින් දෙවෙනි උලකින් වද කරගන්න තු මේක දරන්න පුළුවන් උනොත් ඒ ගෙවුනට පස්සේ ඒ යෝගාචරයට පුදුමාකාර ඒකට කියන්නේ තපස කියලා. තපසෙන් ඇතිවෙච්ච විවේකයක් හම්බ එතකොට තමයි යාට මේ අදුක්කම සුඛයට ඉඩ ලබා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අර දුක පොඩිත්තක්වත් ඉවසන්න බැරි මනුස්සයාට නැත්තම් සැප විතරක් බලාපොරොත්තු වෙන මනුස්සයල කවදාකවත් අදුක්කම සුඛේ එනකොට නිශ්චල මනසක් නැහැ. කම්පල චංචල මනසේ අදුක්කම සුඛය අඳුර ගන්න බැරි නෝ අඳුර ගන්න බැරි නම් දුකයි. ඒ නිසා සුඛ වේදනා දුක්ඛාය දුක්ඛතෝ දට්ටබ්බං දුක්ඛ වේදනා සල්ලතෝ දට්ටබ්බං අදුක්කම සුඛ වේදනා අනිච්චතෝ දට්ටබ්බං මේ අදුක්කම සුඛ වේදනා බොහෝම ශීඝ්‍රයෙන් එහාට මෙහාට මාරු වෙනවා එක්ක සැපට එක්ක දුකට. නමුත් යෝගාවචරය ඒක පුළුවන් තරම් එහෙමේ පණින්න නැතුව වැඩි වේලාවක් ඒ දුක් අදුක්කම සුඛ වේදනා දැනගෙන මම ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ බව තේරුම් ගත්තොත් එයාට තියෙන මේ නිවන තියෙන්නේ කොහෙවත් නෙමෙයි Tamange නහය යටමයි ආනපාන කරනකොට සපත් නැති දුකත් නැති මේ අවස්ථාව අදුක්කම සුඛ අවස්ථාව තේරුම් අරගෙන මේක කම්මැලිකමක් මේක නිදිමත ගතියක් මේක නීරස ගතියක් මේක බය ගතියක් මේක අසරණ ගතියක් කියලා මේ වෙලාවට එන කෙලස් ටික අඳුර ගන්නවා. ගාක් වෙලාවට අපිට වෙන්නේ මොකද්ද බාහන හරියාගෙන කරගෙන යනකොට හරි පාළු ගතියක් දැනෙනවා. හරි කම්මැලි ගතියක්. හරි එපා වෙන ගතියක් තියෙනවා. හරි නිදිමත ගතියක් වෙන මේ ඔක්කොගම කෙරෙන්නේ අර අදුක්කම සුඛ වේදනාව එන්න දෙන්නේ නැතුව කෙලෙස් බලවේග බලමුළු අපේ හිත වසා ගන්න වෙලාව. මේ නීරසකම, මේ කම්මැලිකම, මේ ඒකාකාරීකම හරහා මේ වෙලාවේ තියෙන වින්දනයේ අදුක්කම සුඛ එකක් බව දන්නවනම් පුදුම මිහිරියාවක් එන්න පටන් ගන්නවා. කවදාකවත් නැති විදිහට අදුක්කම සුඛයට සාදර වෙන්න පටන් ගන්නවා. සාදර වුණාට පස්සේ තේරෙනවා අපි භාවනා කරන්තෝ gedara හිටියත් උඟ වෙලාවට හිත තියෙන අදුක්කම සුඛේ තමයි. දන්නේ නැති නිසා අපි කරන්නේ මොකද්ද? රේඩියෝ එක අහනවා. නැත්නම් පත්තරේ බලනවා. නැත්නම් නව කතාවක් කියනවා. නැත්නම් පිච්චරයක් බලන්න හදනවා. නැත්නම් පික්නික් එකක් යන්න කියලා හිතනවා. ගමනක් යන්න හදනවා. මෙන්න මේ ආකාරවලින් භාවනාදී අඳුරගන්නේ අදුක්කම සුඛ වේදනා දවස පුරාම ජීවන පවන කරන ජීවිතයේ බුද්ධි කලා බව දන්න ජීවිතයක් වෙනවා. විවේකය දන්න ජීවිතයක් වඩපත් වෙනවා. විස්රාමයේ දන්න ජීවිතයක් වඩපත් වෙනවා. නැත්නම් ඒ යෝගාචර නිතරම බුද්ධි කලා වෙනකොටම මොකක් හරි ව්‍යාපාරයක් කරගන්නවා. විවේකේ එනකොටම මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා. විශ්‍රාමයේ වෙන්නකොටම හරි පාළු ගතියක් එනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර gedෙත් එන ප්‍රධාන අමුත්ත වශයෙන් එන අදුක්කම සුඛයට දොර වහලා ඵලයන් යන්න කියනවා වගේ. ඒ නිසා මේ වේදනා තුන හරියට දැනගෙන සුඛයක් එනකොට හැම වෙලාවෙම අපිට කල්පනා කරන්න පුළුවන් නම් මෙයා මේ දුකක් දෙන්න ආපු එකක්. අපි උප්පත්තියක් දැකලා සතුටු වෙනවයි කියලා කියන්නේ ජරා ව්‍යාධි මරණ වලට සතුටු වීමක් තමයි. උපත්තින ඔක්කොම සිද්ධ වෙන නිසා උපත්තියේ තියෙන සුඛයත් දුකෙන් හමාරයි. දුක් වේදනාවක් වෙනකොට අනිවාර්යයෙන් මේකට දෙස් දෙන ගතිය, නුරුස්නා ගතිය, නදකින්න පතන් කියන ගතිය නිසා දුක් වේදනාව කියන්නේ උලක්. ඒ උල් වේදනා දුකයි, දෝමනස දුකයි දෙකම ආට පස්සේ කදාකත් ඉඳවල. මේ දෙක අයින් කරාට පස්සේ ඉතුරුන කයට අදුක්කම සුඛ වේදනාව කියලා කියනවා. ඒක දන්නේ නැති නිසා අපි ඒකට අකුල් හෙලනවා. දන්නවනම් manussකමත් එක්ක ඒක අලුතෙන් හොයන දෙයක් නෙවෙයි. ඒක නිතරම තියෙන එකක්. අන්න ඒක දැනගත්තට පස්සේ ආ ජීවන රටාවක් හදා ගන්නවා මේ විවේක වෙන වේලාව නැති නාස්ති නොකර. ඊයක වෙන වෙලාවට කතා කරන්න යන්න එපා. ඊයක වෙන වෙලාවට වෙන වෙන කර්මාන්තළු වේදා ගන්න යන්න එපා. ඊයක වෙන වෙලාවේදී වැරදි ජීවන රටාව නිසා අවුල් කරගන්න එපා. පුළුවන් තරම් මේ අදුක්කම සුඛයේ වැඩෙන වැවෙන ආකාරයට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සකස් කර ගැනීම දෙවැන්නේක සම්බන්ධ වැඩක් නෙවෙයි. තමා විශ්ීම කළ යුතුයි. ඊට ඉස්සෙල්ලා තමයි භාවනාවේදී මේ අදුක්කම සුඛ වේදනාව අවබෝධ කරගෙන ඒක දන්න කෙනා විඳිනවා සැපක් නොදන්න කෙනා නැතිනාස්ති කරගන්නවා කියන මේ වචනේ අරගෙන ඒකේ අනිත්‍යත්වය තේරුම් අරගත්තොත් ඒ යෝගාවචරයට පුළුවන් වෙනවා වේදනා විජය කියන වචෙන්ට යන්න. විතක්ක විජේ වගේම වේදනා විජේ කියලා එකක් තියෙනවා. ඒ වේදනා විජේ ලබන්නේ කොහොමද? සැපක් එනකොට මේකේ තියෙන ඒක දුකක් සේසලකන්නේ කර ගන්නවා. දුකක් එනකොට ඒක උලක් සේසලකන්න තේරුම් අර ගන්නවා. අදුක්කම සුඛ එනකොට ඒක අනිත්‍ය භාවයේ තේරුම් ගන්න පටන් අරගත්තොත් බොහෝම කිට්ටුයේ යෝගාවචරයා මේ ලෝකයේ තියෙන ආ වූ මේ අනිත්‍යත්වය, දුක්ඛත්වය සහ අනාත්මත්වය තේරුම් ගන්නවා. ඒ නිසා මේ වේදනා තුනෙන් එක එකක් වෙන් කළ දැන ගැනීමත් ඒක ඒකේදී පිහිටිය යුතු ඒ දත යුතු ආකාරයත් තමයි මේ සූත්‍රයේ සාරවත්ඥාන්සේ දේශනා කරන්නේ. ඉතින් මෙතුහාක් මේ කියපු කාරණා කාරණා හිතට අරගෙන කරගෙන යන භාවනාවට අනුග්‍රහයක් නැත්නම් තනා වැඩිවීමක් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා